තෙරුවන් සරණයි අදත් අපි සුදු පරිදි එකතු වෙන්නේ 2017 අගෝස්තු මාසයේ 10 වෙනි සහස්තින්දා දවසේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:00 මාරට සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට අපි එකතු වෙන්නේ අදත් අපි ධර්ම සාකච්ඡාවකට අපි ධර්ම දේශනාවක් අහන්නයි ඒ වගේම සාකච්ඡා යනවා සාකච්ඡාවකටයි ඉතින් අදත් අපි වෙත මහත් කරුණාවෙන් නවසීලන්තයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැඩිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ.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 ධර්ම 10න් බබලෙන විදිහට సంతానය පාරමී හිතක් හැටියට වඩාගෙන වඩාගෙන ඇවිත් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ මූලයේදී ඒ පාරමී හිතේ උපරිම තලයටපත් වීම ਸਰවචිතා ඥාන ප්‍රතිවේදී කොටගත්තා වූ ਸਰවචිතා ඥානී මුල් ලෝක ධාතුවම දැක්කා වූ ඒ වාගේම ලෝකයෙන් ඊතර දැක්කා වූ ලෝකයේ තිබෙන අසාරත්වය දැක්කා වූ නිවෙනේ තිබෙනා වූ ශාන්තිය දුටුවා වූ ඒ අවබෝධ කරගෙන ලෝකයාට පරම කරුණාවෙන් නිවෙනේ තියෙන ශාන්තියක් නිවීමක් සුවයක් දේශනා කරමි සංසාරයේ භයංකාරත්වය පැහැදිලි කරමින් සත්වයන් සසරට යොමු සසරෙන් හෙතර වීමට යොමු කළා වූ ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්පාණේ ඒ මෝරවාගෙන දිනු කරගෙන පැමිණියා වූ ධර්ම මාර්ගය උන්වහන්සේගේ සම්පාණේ දිනු කරගත් ධර්මයන්ට ඒ වාගේ මේ සංසාරේ ධර්ම දියුණු කරගන්න උපකාර වුණා වූ ධර්ම රත්නයට නවලෝතුරා ශ්‍රී සද්ධර්මයට ඒ වාගේම අනන්ත පරිමාණ ගුණ ධර්ම රත්නයට මම নমස්කාර කරනවාගේ নমස්කාරයේ වේවා. ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට සිත් නිවාගත්තා වූ සිත් සනසාගත්තා වූ ලෝකෝත්තර භාවයට පත් වුණා වූ අස්ථාරිය කුජල මහා සංඝ රත්නයේත ඔන්න සෙලසින් වැඳ නමස්කාර නමාගිය නමස්කාරයේ වේවා කියා නිමක් කරන්නට බැරි තරම් ಗುಣ සමුදායක් පිහිටා තිබෙනා වූ බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත ගුණ බලයෙන් සහ ඒ උතුම් ත්‍රිවිධ රත්නයට ගුණ සිහිපත් කොට নমස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ අනන්ත ආනුභාව බලයෙන් මේ අසාගෙන සිටින්නා වූ සියලු දෙනාම මේ මොහොත වෙනකන් සිතේ දියුණු කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් අද මේ කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කරුණු ටික සෑම දිනාටම හොඳින් වටහා ගන්නට තීරුම් කරගන්නට හිතේ ධාරණය කරගන්න ශක්තිය ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා කිසිම නීවරණ බාධකයක් නොවේවා, කෙලෙස් බාධකයක් නොවේවා, කෙලෙස් පීඩාවක් නොවේවා. හිතේ සමාධි ගුණය, හිතේ සිහිය ගතිය පිහිටුවාගෙන මතු කරගෙන ධර්මයේ තේරුම් අරගෙනම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කොට මේ ප්‍රතිපදාවේ ගමන් කොට නිවෙන සැනසෙන්න ලැබීවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. අද මේ ප ဋ ාණ සාකච්ඡාව තුළින් අපි මේ පින්වතුන්ට මේ වෙලාවට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ තවත් ප්‍රත්‍ය ධර්මයක් පිළිබඳව සමහර වෙලාවට අපේ පින්වතුන් මේ සත්‍ය පිළිබඳව ප ဋ ාණයේ පිළිබඳව බණ දිගට අහගෙන අහගෙන අහගෙන යනකොට පළමුවෙන් කියාපු දේවල් පළමු දේශනාවලින් දක්වාපු දේවල් අහලා හොඳට හිතේ තැම්පත් උනේ නැත්නම් අවබෝධයක් ඒවා තුළින් හිතට එකාසු උනේ නැත්නම් පසුව පසුව අහන්නා වූ දේවල් තුළ යම් යම් හිතට ග්‍රහණය කර ගැනීමේදී අපහසුතාවයන් පටලැවිලි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ වෙලාවේදී මේ වචනේ තිබෙන්නා වූ තේරුම නැවත අපිට සිහි ගන්නවා ගත්තොත් හොඳයි කියලා කල්පනා කරනවා. ප ဋ ාණ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ප ဋ ාණ ධර්ම 24ක්. එහෙම නැත්නම් ප්‍රත්‍ය ධර්ම 24ක් සඳහන් කරනවා මාත්‍රිකා වශයෙන්. ප්‍රත්‍ය ධර්ම 24ක්. මේ ප්‍රත්‍ය ධර්ම 24 පාලියෙන් නම් කියන්නේ පච්චය කියලා. දැන් මේ සිංහලට ගත්තාම පත්‍ය කියලා කියනවා. හැබැයි මේකේ මේ සත්‍යාන දේශනාව තුළ කතා කිරීමේදී මේ පත්‍ය කියන වචනයට අපේ සරල සිංහලෙන් මේ තේරුමක් දාගන්නවා ඒ තමයි උපකාරක ධර්මය කියලා. උපකාරක ධර්මය. ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ උපකාර වෙනවා කියන එකයි. මේ අපි කතා කරන්නේ මහා ගැඹුරු බර ධර්මයක්. හැබැයි බිය යුතු නෑ. බිය විය යුතු නෑ. ඒක අපි මෙහෙම හිතුවොත්. අට්ඨානේ කියලා කියන්නේ මහා සාගරය වගේ. මහා සාගරයේ එක වෙලාවකට කොච්චර රැලි තියෙනවද? අපේ මේ නව ශ්‍රීලංකේ වටේ කොච්චර වැඩි තියෙනවද? ඊළඟට ඕස්ට්‍රේලියාවේ වටේ කොච්චර මුහුද රැළි තිබෙනවද? මේ රටවල් දෙක අතර මහා සාගරයේ කොච්චර රැළි තිබෙනවද? අපිට එකක්වත් පේන්නේ අපිට පේන්නේ මුහුද ළඟට ගියාම අපේ ඇස් මට්ටමේ තිබෙන්නා වූ ලොකුවට ලොකුවට පේන්නා වූ ඒ වගේම උසට මතුවී තිබෙනා වූ රැලි කීපයක් විතරයි. ඒ අතර පොඩි රැලි පේන්නේ ඊළඟට ඇස්මාමින් මායමින් එහා රැලි කොච්චර තියෙනවද කියලා හිතන්න බෑ. අනන්තයි. ගණනයක් කරන්න බෑ. එනවා නැති වෙනවා. මතු වෙනවා ඒ රැලි නැති වෙනවා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ නුවණින් දැක්ක මේ ප්‍රත්‍ය ධර්ම ස්වභාවය එකින් එකට හේතු වෙලා එකින් එකට ප්‍රත්‍ය වෙලා එකින් එකට උපකාර වෙලා එන මේ ධර්ම සමූහය අනන්තයි අප්‍රමාණයි ඒක නිසා මේ අපි කතා කරන මාතෘකාවට දාලා තියෙන නම අනන්ත ණය සමන්නාගත වූ. ඒ කියන්නේ ක්‍රම අනන්තයි. අනන්ත ක්‍රමයක් තියෙනවා. අනන්ත විදියක් තියෙනවා මේවා සිද්ධ වෙන. අනන්ත ණය සමන්නාගත සමන්තපත්තාන. ණය ක්‍රම, විදි ක්‍රම අනන්තයක් තිබෙන්නා වූ මේ පත්තාන දේශනාවයි. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණට බුදුරජාණන් වහන්සේගේ පාරමී පිරිච්ච ඒ ਸਰවඥතා ඥාණයට දැනිච්ච පෙනිච්ච අවබෝධ වෙච්ච මේ සියල්ලම උන්වහන්සේ අපිට ඔක්කොම දේශනා කරලා නැහැ. මේ දේශනා කරපු ටිකේ මිනිස් හිතට ප්‍රාථමික අවස්ථාවේ තිබෙන්නා වූ නුවණ මීරීමට පත්වෙන්න තිබෙන්නා වූ හිත්වලට දරාගන්ට ග්‍රහණය කරගන්ට පුළුවන් ටිකක් විතරයි මේ අනන්තයෙන් එකතු කරලා මේ දේශනා කරලා තියෙන්නේ. අපි මේ කතා කරන්නේ මේ දේශනා කරපු ටිකේ එකම එක තීරුවක පොඩි ඩිංගක්. අද මේ ප්‍රත්‍ය ධර්ම කතාවේ අපිට යෙදී තිබෙන්නේ 15 වෙනි ප්‍රත්‍ය ධර්ම පිළිබඳව කියන්ට කතා කරන්නේ. මේ 15 වෙනි ප්‍රත්‍ය ධර්මයට කියනවා ආහාර ප්‍රත්‍යය කියලා. ආහාර ප්‍රත්‍යය. ඒ කියන්නේ ආහාර වීම වශයෙන් උපකාර වෙනවා කියන එකයි. ශ්‍රී ලාංකික සහ ඉන්දියානු රටවල් රටේ ශ්‍රී ලාංකික මිනිස්සුන්ට විශේෂයි. ඊයට මේ වචනේ අහනකොට පොඩි පටලැවිල්ලක් සිද්ධ වෙන බව අපි තේරුම් ගන්න ඕනේ. මොකක් සඳහාද මේ ආහාර කියන වචනේ? එක. අපි පුංචි කාලේ ඉඳලා මේ ආහාර කියන වචනය අපේ සිංහල භාෂාවේ හසුරුවලා තිබෙනවා. මේ ආහාර කියන වචනය අපි සිංහල වෙච්ච අපිට ඇහෙනකොට අපිට හොඳටම පින්තූරයක් හැටියට හිතට එන්නේ කැමවි. බත් ව්‍යංජන, කැවිලි, පෙවිලි, කලතුරු වර්ග මේ මොනාහරි දියර වර්ග හරි එහෙම නැත්නම් ඝනාහාර හරි මොනාතෙක් හරි කන බොන જાති තමයි අපිට හොඳට මතක් වෙන්නේ එතනින් එහාට මේ ආහාර කියන වචනය අපිට හසුරුවන්න ඒ තරම් අයියක් නැහැ. හැබැයි එහෙම වචනය අල්ලගෙන ඉන්න හිතක් තිබෙන අපිට මේ ධර්මය කතා කරනකොට මේ අපි හිතාගෙන ඉන්න එකෙන් ටිකක් එහාට මේකෙන් යන්න සිද්ධ වෙනවා. ඒක නිසා ආහාර කියන වචනය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි ඉස්සර වෙලා මේ ආහාර කියන වචනයේ මේ තිබෙන්නා වූ අදහස ටිකක් අපි තේරුම් ගනිමු හැම එක්කෙනාම හිතාගෙන හිටියට ආහාර කියන වචනේ තේරුම දන්නවයි කියලා මෙතෙන්ට ගැලපෙන විදිහට දන්නේ. කනබුන දේවල් සම්බන්ධයෙන් දන්න. ඒ කියන්නේ සත්වයාය කියලා කියන්නේ මේ ශරීර රූප කොටසකුත් චිත්තචෛතසික ධර්ම කොටසකුත් ඒ කියන්නේ නාම සිත් සහ චෛතසික කොටසකුත් එකමිතියට බඳගෙන එකට එකමිතියට ගොනු කරගෙන පවත්වන්නා වූ නාම රූප දෙවත් චිත්ත චෛතසික රූප සෙට් එක තමයි සත්වයයි කියලා කියන්නේ මේ ධර්මතා තුනේ රූප වලටවත් චිත්ත චෛතසික චිත්ත වලටවත් කිසිම වෙලාවක මේ පහළ වෙලා ඇය ගණන් නින්ත හැකියාව නැහැ මේවා නැති වෙලා එතකොට මේ රූපයන්ගේ නාම ධර්මයන්ගේ නැත්නම් නාම රූප ධර්මයන්ගේ අලුතෙන් හට ගැනීමටත් අලුතෙන් ඉපදවීමටත් ඒ ඉපදිච්ච ටික මේ එක ක්‍රමයකට පරම්පරාවක් හැටියට දියුණු වෙවි දියුණු වෙවි ඉස්සරහට වැඩි වැඩි යන්නත් ඒ පරම්පරාව මේ කැඩෙන්නේ නැතුව ඉස්සරහට දිගට අල්ලගෙන යන්න උදව්වක් ඕනේ හයියක් ඕනේ පිටිපස්සෙන් දෙන්නා වූ ගැම්මක් ඕනේ ආන්න ඒ අලුතින් නාම ධර්ම රූප ධර්ම අටගන්ට උදව් කරන උපකාර වන ධර්මයට ආහාර ප්‍රත්‍ය කියලා කියනවා හටගෙන තිබෙන්නා වූ ඒ නාම ධර්ම, රූප ධර්ම, චිත්තචෛසික රූප වැඩිෙන්ට, වර්ධනය වෙන්න උපකාර වුණු ධර්මයට ආහාර ප්‍රත්‍ය කියලා කියනවා. ඒවා අතරමඟ කැඩෙන්නේ නැති වෙන්න හේතු වෙන මේ දිගට පවත්වන්න හේතු වෙන එකට කියනවා ආහාර ප්‍රත්‍ය කියලා. දැන් අපි අපේ ගැන හිතලා බැලුවොත් අද මේ මොහොතේ අපි ඔක්කොම සංසාරේ. මේ බණ කතා කරන්නේ සංසාරයේ ඇතුළේ ඉඳගෙන. අද වෙනකොට මේ වෙනකොටත් නිවන තියෙනවා. අපි නොදකපු කතාව නෙවෙයි. නිවන මේ වෙනකොටත් මේ මොහොතේ තියෙනවා. නිර්වාණ ධාතුව. එතකොට නාම ධර්ම රූප ධර්ම මේ මොහොතේ තියෙනවා මේ මොහොතේ නිවන තිබුණාට ඒ නිවන තාම දැකලා නැහැ දැන් අපි මේක කොටු වෙලා ඇයි අපිට නිවන් අවබෝධ කරගන්නට බැරි උනේ නිවන් අවබෝධ කරගන්න බැරි වුණේ ඇයි මේ ආහාර කියන <clears throat> ආහාර කියන දේවල් අපිට ඒ ඒ නිවනට යන්ත නොදෙන හැටියට මේ ප්‍රත්‍ය වෙනවා මේ ප්‍රත්‍ය වෙනවා හේතු වෙනවා අලුතෙන් අලුතෙන් කැඩෙන්න නොදී ඉස්සරහට ඉස්සරහට පවත්. බෝධිසත්වයන් වහන්සේගේ කතාවක් තියෙනවා. බෝධිසත්ව චරිතයක් තිබෙනවා. ඒ තමයි මේ එක ජීවිතයක බෝධිසත්වයන් වහන්සේට මේ ඔය අතීතයේ යශෝදරා දේවියත් එක්ක මේ එක ආත්ම භාවයක මේ එන්නකොට බොහොම දුප්පත් අසරණ යමි පවුලක ඉපදලා තියෙනවා. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේට මහාන වෙන්න තපස් රකින්න යන්න හිතක් පහළ ඒ වෙලාවේදී මේ කියනවා මේ භාර්යාව ටික කාලයක් ඉන්න කියලා. එහෙම ඉන්නකොට ළමයෙක් හැදෙනවා. ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේට නැවත යන්න හිතෙනවා තපස් රකින්න. ඊට පස්සේ භාර්යාව කියනවා ළමයා පොඩ්ඩක් ඇවිදින කලින්ද කියලා. ඊට පස්සේ එහෙම හිටියා. ළමයා ඇවිදින තත්ත්වයටපත් වුණායින් පස්සේ යන්න හදනකොට කියනවා ළමයාට පොඩ්ඩක් වචන කතා කරන කල් යනකයි ඉන්නේ කියලා. ඊට පස්සේ තවත් කොහොම ටිකක් යනකොට කියනවා මේ ඒ ළමයාට රටකොට ගැන තීරුම යනකල් ඉන්නේ කියලා. කොහොම හෝම මේක දිග්ගැස්සෙනවා. දැන් බලන්න බෝධිසත්ව චරිතයකින්ම මේක මතු කරගත්තේ බෝධිසත්වයන් වහන්සේට තපස් රකින්ට ශ්‍රමණ ජීවිතයට තාපස ජීවිතයට යන්ත බැරි වෙන්නේ ඇයි මේ පිටිපස්සෙන් එක එක එක එක කරුණුකාරණා කරුණුකාරණා ගෙනල්ලා හේතු වෙනවා ඒකක් ආපු ගමන් ඉස්සරහට ඒක එන කලින්ද වෙනවා ඒක සම්පූර්ණ කරලා ඊට පස්සේ තව එකක් එනවා මේ ආහාර ප්‍රත්‍යත් ඔය වගේ පිටිපස්සෙන් පිටිපස්සෙන් ඇවිල්ලා හේතු වෙලා උදව් වෙනවා අලුතෙන් එකක් මතුවෙන්න උදව් වෙනවා ආන්න ඒ වාගේ නැති ධර්ම හටගන්නත් හටගත් දේවල් වැඩිලා පරම්පරානුගත වෙන්නත් ශක්තිමත් උපකාර වන උදව් වෙන දේට කියනවා ආහාර කියලා ඒක කන බොන එකක් වෙන්නත් පුළුවන් වෙන එකක් වෙන්නත් පුළුවන් ඒක නිසා මේ ආහාර කියන වචනේ ගැඹුරු පරාසයක් තියෙනවා ගැඹුරු අදහසක් තියෙනවා මේ ටිකක් පුතුලයි ඒක මේ වගේ කතා කරන මේ වගේ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන ආහාර කියලා කතා කරන ධර්ම හතරක් තියෙනවා. එකක් තමයි කබලිකාර ආහාරය කියලා කියන්නේ. කබලිකාර ආහාරය ඒකනම් ඇත්ත වශයෙන්ම තේරෙනවා කබලිකාර ආහාරය කියන්නේ කන බොන જાති කියලා. අපේ ශරීරයට පිටින් දාගන්න දේවල්. වත්මාළු ව්‍යංජන කැවිලි පෙවිලි බොන කන ජාති ඔක්කොම කබලින්කාර හා සංඛ්‍යාවට යන්නේ. ඊට අමතරව තව තියෙනවා ආහාර වශයෙන් කතා කරන පස්ස ආහාරය කියලා එකක්. ස්පර්ශ ආහාරය. හැබැයි ඒක කටින් හපලා කන්න බෑ. කබලින්කාර ආහාරය විතරයි කටින් හපලා ගිල ගන්න පුළුවන්කම තිබෙන්නේ පස්සහරි එහෙම පස් වගේ කම જાතියක් නෙවෙයි. ඒක මනසට සම්බන්ධයි. බලන්න එතකොට අපි හිතාගෙන හිතපු නැති කෑම જાතියකුත් එහෙම නැත්නම් ආහාර වෙන જાතියකුත් ඒකට තියෙනවා කියලා පේනවනේ. ඊළඟ එක මනෝ සංචේතන ආහාරය. ඒකත් හිතට සම්බන්ධයි. ඊළඟට විඥාන ආහාරය. ඒක හිතමයි. හිතට සම්බන්ධ නාම ධර්ම වලට සම්බන්ධ ආහාර කියලා කතා කරන උපකාරක ධර්ම ප්‍රත්‍ය ධර්ම තුනක් ස්පර්ශය මනෝ සංචේතනාව කියන ආහාරය විඥානයේ කියන ආහාරය ඒවා නාමසත් නාමයේ අනිත් ඒවා කබලින්කාර ආහාරය රූපදට සම්බන්ධයි. එතකොට මේ කියනා වූ ආහාර කියන ආහාර හැටියට මේ හතර තමයි කතා කරන්නේ. මේ වගේ මේ පත්‍ය වෙන ගති හරිම සියුම්. හරිම සූක්ෂමයි. ඒවා පුදුම නුවණකින් තේරුම් ගන්න අපි මේක එකක් එකක් අරගෙන අපි තේරුම් ගනිමු තේරුම් අරගෙන පත්‍යයට බහිමු දැන් මේ පළමුවෙන්ම කිව්වා කබලින්කාර ආහාරය කියලා එකක්. ඇත්ත වශයෙන්ම කබලින්කාර ආහාරය කියලා කියනකොට අපි මෙතනදී තව පොඩ්ඩක් අපේ ප්‍රාථමික ඉගැන්වීම් වලට යන්න ඕනේ. මේ අපි මේ හරියෙන් මේක පොඩ්ඩක් නවත්තලා අපි යන්න මේ රූප ධර්මයක් හිතා බලන්න. මේ බාහිරව තිබෙන්නා වූ මේ ගස් කොළක් මහා පොළොවේ ගස්කල් මේ ගෙවල් දොරවල් මේ සෑම දෙයක්ම රූප මිටි රූප ගොඩවල් පුංචි පුංචි සියුම් සියුම් රූප එකතු වෙලා එකතු වෙලා ගොඩ හැදිලා තියෙන තැන තමයි ඔය තියෙන්නේ. ගෙවල් හැටියට තියෙනවා. හඳු හැටියට තියෙනවා. ගස් හැටියට තියෙනවා. ඉතින් මහ පොළොව හැටියට තියෙන මේ රූප එකතු රූප ගොඩවල්. මේ රූප ගොඩවල් වල අපි කතා කළා මේකේ තියෙනවා පරම විදිහට එකතුවක් තියෙනවා ලොකු ලොකු යන්නේ පුංචිම පුංචි විදිය තමයි සුද්ධාස්තකයේ කියන්නේ. පුංචිම එකතුව. ඒ පුංචිම එකතුව රූප ගොඩේ තිබෙනවා <clears throat> රූප අටක්. පඨවි රූපය. ආපෝ රූපේ, තේජෝ රූපේ, වායු රූපේ. වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය සහ පූජා රූපය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මේ මේවා තියෙන්නේ මේ රූප මණ්ඩියේ. මෙන්න මේ කියන්නා වූ රූප මිතියේ තිබෙන්නා වූ එක රූපයක් තිබෙනවා අවසාන එකට කියනවා ඕජාව කියන රූපය. මේ ඕජාව කියන ඕජාව කියන රූපය එක තව හතක් ඉන්නවා. මෙන්න මේ ඕජාව කියන රූපය තමයි කබලින්කාර ආහාරයේ හැටියට සලකන්නේ. දැන් අපි අපි කෑම කනකොට අපි ඉතින් කඩාගෙන කන අර්ථයෙන් කියනවා කබලින්කාර ආහාරය, ගිලින අර්ථයෙන් කියනවා කබලින්කාර ආහාරය කියලා. හැබැයි එහෙම ගිල්ලට කඩාගෙන කෑවට මේ ඔය ආහාර කියන වැඩේ කරන්නේ ඔය කනබුන ආහාර ඇතුලේ තිබෙනා වූ ඕජා රූපයේ පමණයි. ඒක තමයි අනිත් තිබෙන හත් දෙනා රැක බලාගෙන අපේ ශාරීරික අස්සට රූපයකට ගිහිල්ලා මේ උදව්වක් කරන්න. මොකද්ද මේ කරන මේ මේ ඕජා රූපේ මොකද්ද කරන උපකාරය? මොකද්ද කරන සේවා? මොකද්ද මොන විදිහට ප්‍රත්‍ය ඒ ප්‍රත්‍ය වෙන්නේ දැන් මේ අපිට ඇඟක් හැදලා තියෙනවානේ ශරීරයක් මේ ශරීරයේ මූලය ඇවිල්ලා මව කුසේ ප්‍රතිසන්දි අවස්ථාවනේ. ප්‍රතිසන්දි සිතක් එක්කනේ මේ රූපය ගොඩනැගුණේ හැදුනේ. එතන ඉඳලානේ මේ රූපය වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන ආවේ. පටන් ගන්න එතනනේ. ඒ රූපය එතන ඉඳලා මෙතෙන්ට එනකොට මෙතෙන්ට ඇවිල්ලා දැන් මේ කර්මයෙන් හැදිච්ච රූපය ASCII මේ ටිකට තව තියෙනවා මේ අපේ ශරීරයේ වර්ග හතරක තියෙනවා කර්මජ රූප, චිත්තජ, ඍතුජ, ආහාර. දැන් මේවා සම්පිතින් යමක් දාන්න නැතුව හිටියොත් මේ වගේ තිබෙන හයිය හස්තිය නැති වෙලා යනවා. මේ වගේ තිබෙන කර්මජ රූපවල තිබෙනා වූ වැඩ කිරීමේ හැකියාව අඩාල වෙලා පණ නැති වෙලා යන ගතියක් තිබෙනවා. ඒක නිසා මේ පිටින් ඔය ඍතුජ කොටසක් තියෙන පිටින් තියෙන ආහාරවල කෑම බීම වල තිබෙන්නා වූ කෑම බීම ටිකක් මේක අස්සට දැම්මට පස්සේ ඊට පස්සේ මේ මේ ටික අර ඇතුලෙන් එන්නා වූ ශරීරයේ උදරයේ තිබෙන්නා වූ ඔය උණුසුමත් එක්ක තීජු ධාතුවත් එක්ක මේ ටික ඔක්කොම ලිතවත් වෙලා එකට ඇඹරිලා එකට මිශ්‍ර වෙලා පිටින් දාපු අර ආහාර ටිකේ තිබෙන ඌර්ජාව ඇතුලේ ඉන්නා වූ එතෙක් වැඩ කර කර හිටියා වූ ඒ රූපවලට පණක් දෙන ගතියක් උපකාරයක් වෙන ගතියක් උදව්වක් වෙන ගතියක් ශක්තියක් වෙන ගතියක් ඇතුලේ සිද්ධ වෙනවා ඒක නිසා මෙන්න මේ කියන්නා වූ පිටින් කන ආහාරවල ඌජා රූපය ඇතුළට ගියාට පස්සේ ඒකට උදව් කරන ගතිය නිසා මෙන්න මෙතනදී කියනවා ආහාර ප්‍රත්‍ය වෙනවා කියලා රූප වශයෙන්. දැන් මේ රූප වශයෙන් කරන්නේ මොකද්ද? අර ඇතුලේ ඉන්න අයට පොඩි අතිරේක සලාපයක්. එහෙම නැත්නම් මේ උදව්වක් කිරීම. ඒ අයට පණ ගහගෙන ඉස්සරහට යන්න මේ වතුර ගැසීමක් වගේ එකක් කරන්න. එහෙම කරන්න පුළුවන් කයියක් ගතියක් ඔය ආහ කබලින්කාර ආහාර පූජා රූපයට තියෙනවා. ඒක නිසා මේ පිටින් කන ආහාර ඇතුලේ රූප හදනවා බලාගෙන යනවා ඒක පාලනය කරගන්න. එතකොට දැන් වැටෙන්නේ ඔය මේ කතා කරේ මොකක් පිළිබඳවද? කබලින්කාර ආහාරයේ ඇතුළතට ඇතුලේ තිබෙනා වූ කර්මජ රූපවලට චිත්තජ රූපවලට, ඍතුජ රූපවලට, ආහාරජ රූපවලට ඒවට මේ යම්කිසි ගැම්මක්, හයියක්, උදව්වක් මේ අල්ලලා දෙන්නේ කොහොමද කියලා. රේස් එකක් දුවන අයට මහන්සියක් දැනෙනවා. ඔය බයිසිකල් පදිනකොට රේස් එකක් දුවනකොට ඒ අයට දුවලා දුවලා දුවලා මහන්සියක් දැනෙනවා. ඒකට මේ පාරේ අයිනේ ඉන්න අය අපි දැකලා තියෙනවා බාස්කට් වලින් වතුර ගහනවා. බයිසිකල් පදින අයටත් ගහනවා, දුවන අයටත් ගහනවා, ඔය ඔලිම්පික් එහෙම යන අයට ගහනවා කියන්නේ වතුර ගහලා පණ ගන්නවා. සමහර වෙලාවට යනින් ගමන් ඔය සමහර අයට මේ බිබියන්ට පොඩි පොඩි ඔය ජූස් වගේ දෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නැති වෙලා කිය මහන්සිය ශක්තිය ආපහු ගන්නනේ. ඒ වගේ මේ ශරීරයේ ඇතුලේ ඒ තිබිලා හැදිලා මැරීගෙන අඩාර වෙලා පණ නැති වීගෙන යන්නේවට මේ බාහිරේ ඕජා රූපය ආහාරපත්‍ය සිද්ධ කරනවා. ඒක නිසා දැන් මොකද්ද උනේ මේ තිබෙන ධර්මකට උපස්තම්භන ශක්තියක් ප්‍රදානය කරා අන්න ඒකට නිසා එතන කියනවා ආහාරපත්‍ය. ඔන්න එකක්. ඊළඟට තව ආහාර જાතියක් කියවන්නේ හිතට සම්බන්ධයි කියලා. ඒකේ පළවෙනි එක කියන් ඒක කියනවා ස්පර්ශ පස්ස ආහාරය කියලා එකක්. මේ පස්ස ආහාරය ඇත්තට මේ කොහෙටද උදව් වෙන්නේ? පස්ස ආහාරය මේක හපල කන එකක් නෙවෙයි. මේකින් කරන්නේ දැන් අපිට මේ රූපයක් දැක්කම සතුටක් වෙනවා. එක්කෝ අසතුටක්. එහෙම නැත්නම් මොකක්වත් ඔය අංශ දෙකට. රූපයක් දැක්කම සතුටක් සන්තෝෂයක් දැනෙනවා. රූපයක් දැක්කම ඒ වගේම සමහරට හිතේ ගැටීමක් ඇති වෙන රූපයක් දැක්කම උපේක්ෂාවක් සමහරට ඇති දැන් මේ කියනා වූ සැප වේදනාව ඒ වගේම අමනාප දුක් වේදනාව මධ්‍යස්ථ උපේක්ෂා වේදනාව කියන වේදනා තුනම ඇති වුණා. මේක ඇති වෙන්නේ කුමක් නිසාද? ඇයි මේ වේදනාව හටගන්නේ? මේ වේදනාව හටගන්නට කෑම අවශ්‍යයි. මේ වේදනාව හටගන්නට ආහාරයක් හැටියට, කෑමක් හැටියට, ඒ වගේම ශක්තියක් හැටියට ඉස්සරහට පැනලා මේ වේදනාවට උදව් කරන්නේ උපකාර කරන්නේ ඒ ධර්මයේ තමයි ස්පර්ශය. අපි යම් කිසි දෙයක් ස්පර්ශ අපේ ඇහැට ස්පර්ශ වුණාම ඒක හරහා වේදනාවක්. කනට යමක් ස්පර්ශ වුණාම ඒක හරහා වේදනාවක්. නාසයේ දිවට යමක් ස්පර්ශ වුණා ඒ හරහා වේදනාවක්. ඊළඟට ශරීරයේ යමක් ස්පර්ශ වුණාම ඒ හරහා වේදනාවක්. හිතේ යමක් අරමුණු වී පසෙන් ස්පර්ශ වුණාම ඒ හරහා වේදනාව. දැන් මේ වේදනාව මේ ඇහි හිත කන නාසය දිව ශරීරේ මේවා ආධාර කරගෙන ඉන්නේ අර මේ ස්පර්ශයේ හිඳයි. ඒක නිසා අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ ශරීරයේ තිබෙන්නා වූ මෙරී යන රූප පනගස්වාගෙන පන දෙන්නේ කවුද? කබලින්කාර ආහාරය ඕජා රූපය. අලුතින් නැති සැප දුක් උපේක්ෂා ඒ වේදනාවල් හටගන්නත් පරම්පරා වශයෙන් පවත්වන්නත් උපකාර වෙන්නේ මොකද්ද? ස්පර්ශය කියනා වූ මේ ආහාරය. ස්පර්ශය කියන ආකාරය දැන් ඊළඟට අපි යන්න ඕනේ මේ තුන්වෙනි ආහාර වර්ගයේ උපකාරක ධර්මය ඒ තමයි මේ ඒකට කියනවා මනෝ සංචේතන ආහාර මේක හරියට ඉස්සරහට වැටෙන හෙවණැල්ල වගේ පොඩි කාලේ මේ අපි ඔය අපි පොඩි ළමයි ඔය අක්කලා නන්දලා ලයිස්කෝලේ ළමයි ඉන්නකොට අපි මේ උදේට පිට්ටනියේ හිටගත්තම අපේ හෙවණැල්ල දිගයි. පොඩි කාලේ අපිට කියනවා ඒ දිගේ හෙවණැල්ලේ ඔළුව පා ගන්න කියන්නේ. අපි යන්න යන්න හෙවණැල්ලත් අහෙට හරි කියන්නේ. කවදාකවත් පා ගන්න බෑ. ඒ වගේ මේ මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ අපි මෙතන හිටගත්තම වර්තමාන භවයේ හිටගත්තම ඒ වර්තමාන භවයේ හැදෙන සකස් වෙන ඒ චේතනාවන්ගේ බලයෙන් චේතනාවන්ගේ ශක්තිය අනාගතයට හෙවණඟ හැටියට වැටෙනවා ඉස්සරහට. අපි ඊට පස්සේ ඉතින් යන්න ඕනේ. කාම ඒ කියන්නේ අපේ සම්බන්ධයෙන් අපේ හෙවණැල්ල වැටෙනවා කාම ලෝකෙයි. අපේ හෙවණැල්ල වැටෙනවා මේ රූප ලෝකේ චේතනාව හැටියට චේතනාවෙන් හදන ශක්තිය <coughs> ඊළඟට අපේ එවනන අරූප ලෝකයක් නා. ඉතින් මේ කාම ලෝකයට රූප ලෝකයට අරූප ලෝකයට අපිට යන්න සිද්ධ වෙන්නේ මේ චේතනා මනෝ සංචේතනාවේ හදන මේ ඒකී ආහාර ගති හින්දා. ඉතින් මේ රූප භවයක් එහෙම නැත්නම් අරූප භවයක් හැදෙන්නේ. කාම භවයක් හැදෙන්නේ භව හැදෙන්නේම කුමක් නිසාද? මේ චේතනාව කියන මනෝ සංචේතනා ආහාරය නිසා. ඒ නිසා භව හදන ආහාරය භවවලට භව ඉස්සරහට ගෙනියන භව දියුණු කරන භව රැක ගන්නා වූ ආහාරය තමයි මනෝ සංචේතන. ඒක නිසා අපි ඒක නිසා නිවරට යන්නේ. අපේ හිත නිවෙනින් නිවෙන්නේ නැහැ. හේතුව හැම වෙලෙම හිතගත්ත ගමන් ඉස්සරහට වැටෙනවා. ඉස්සරහට වැටෙනවා භව ගණනක් වැටෙනවා. ඒක නිසා මේ භවයන්ගෙන් අපි අයින් කරන්නේ හැම වෙලාවෙම භව වලට පෝෂණය වෙන්නේ මනෝ සංචේතන. දැන් තුනයි. හතරවෙනි ආහාරය උපකාරක ධර්මය. ඒ තමයි ඒකට කියනවා විඥාන. ස්වභාවය කියලා. විඥාන කියන්නේ දැන් මේ විඥාන ආහාරය ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි විඥාන ටිකක් දැනට පාවිච්චි කරනවා. ඒ කියන්නේ <clears throat> වර්තමානයේ අපිට තියෙනවා චක්කු විඥාන හැදෙනවනේ. උදේ ඇස් ඇරපු වෙලාව ඉඳලාම චක්කු විඥාන පහළ වෙනවා. කතා කරපු වෙලාව සෝත විඥාන පහළ වෙනවා. මේ හිත්නේ. චක්කු සෝත ගහන ජීවහ කාය මනෝ විඤ්ඤාණ පහළ වෙනවා. දැන් මේ මේ විඤ්ඤාණ ටික පහළ වෙලා පහළ වෙලා පහළ වෙලා පහළ වෙලා හැබැයි ওই විඤ්ඤාණ පහළ වෙනකොට අපිට මහ දුකක් තමයි තියෙන්නේ. මහා දුකක්. අර ඒ සමහර අරමුණු වල තියෙන රැවටිලිකාර මේ ඔය ඔය කේක් එක උඩින් බැඳලා තියෙන උඩින් ආවලා තියෙන ක්‍රීම් කියන්නේ ආන්න ඒ වගේ අයිස්ක්‍රීම් වගේ පොඩි නිකන් රවටන රස පොඩ්ඩක් දෙන වේදනා ස්වභාවයක්. ඒකට අපි හරියට කූඹි වගේ ඇලෙනවා. ඒකින් රැවටෙනවා නැත්නම් ඇත්තටම බැලුවෙන් පස්සේ මේ වගේ ASCII තිබෙන්නේ මහා පුදුමාකාර ජීන්දර පුදුමාකාර වේදනාවල් පුදුමාකාර රැවටිලි තියෙන මේ වගේ. එතකොට මේ මේ විඥාන ටික පහළ වෙනවා පහළ වෙලා අපි මැරිලා යනකොට මේක ඉවර වෙන්න එපායි. මේකේ කර්මය කියලා කියන්නේ මේ විඥාන පහළ වෙන එක නවතින්නේ නැහනේ අපි මැරුණාය කියලා. ඒ විඥාන පහළ වෙන එක මරණයෙන් නවතින්නේ නැතුව මෙතනින් අයින් වෙලා ගිහිලා ආය කොහේ හරි තැනක ප්‍රතිසන්දි හිතක් කියලා එකක් ආයත්ව ගන්නවා. ඒ කුමක් නිසාද? ප්‍රතිසන්දි ඒ නාම රූප ධර්ම හදන්නේ ප්‍රතිසන්දිය උපදින වෙලාවේ ප්‍රතිසන්දි සිතයි ඒ රූප මිතියයි හදන මේ විඥාණයෙන්. ඒක නිසා මේ කියන්නා වූ ධර්ම හතර භවවලට වේදනාවලට භවවලට අනිත් අලුත් ආත්ම පටන් ගන්නට පුදුම විදිහේ ආහාර සම්පාදනයක් කරනවා. ඒක නිසා අපි ඇත්තටම කියනවා නම් මේවා කනවා. මේවා හිතින් අනුභව කර කර මේ දිග්ගස ගස්සය. දැන් මේ පොඩි කාලේ අපි කතාවක් අහලා තියෙන එක මේ විකට කතාවක්. අපේ ශ්‍රී ලාංකික පින්වතුන් ඒක දන්නවා මගේ මතකයේ හැටියට ගමේ හිටපු ජෝඩුවක් එසක් බලන්න කොළඹ යන. තොරම් බලන්න. ගිහිල්ලා මේ කඩේකට යනවා හන්ද. ඉතින් මේ කඩේ වාඩි වුණාට පස්සේ ඇතුළට ගිහිල්ලා කුට්ටියේ වාඩිනාට පස්සේ එතන හිටපු වේටර් මෙයා ගොල්ලන්ට හොඳට එක එක જાති ගෙනල්ලා දෙනවා. මේගොල්ලෝ හිතුවා අනේ බොහොම සත්පුරුෂ මිනිස්සු ඒ වගේම හොඳට අපිට කන්න දෙනවා. අහලා අහලා ගෙනල්ලා දෙනවා. ඉතින් මේගොල්ලෝ බත් පාන්ද මාළුද මාංශ අපම ඔක්කොම ඉතින් ඒ කාලේ තිබිච්ච මේ දේවල් හොඳට කන්න බොන්න ඉතින් මේ ගෙනල්ලා දෙන්න දෙනේම හොඳට කෑවා. පොරට කාලා ඉතින් මේ නිකන් ගෙනල්ලා දෙනවා. අහලා අහලා ගෙනල්ලා දෙනවා. හොඳටම ගෑවා. කාලා හොඳට පිරුණාට පස්සේ යන්න යනකොට කිව්වා ගෙවන්න දෙයි කියලා. යන්න යන්නේ යන්න ගහක් යනට කිව්වා ගෙවන්න කියලා. දැන් අපි කියනවනේ ගමරාල කොළඹ ගියා වගේ කියලා. ගෙවන්න කිව්වම ගෙවන්න සල්ලි තියෙනවද? නෑ. ඊට පස්සේ මොකද උනේ වැඩ කරන්න සිද්ධ වුණා අර කාපුවේකට. ගම් හොදන්න, උයන්ට, ඒ වාගේම එළවලු කපන්න මේ සික් කරන්න සිද්ධ වුණා. එක තැනක තියෙනවා අවටි දෙන්න සිද්ධ වුණායි කියලා නමුත් වැඩ කරන්න සිද්ධ වුණා. ඇයි වැඩ කරන්න සිද්ධ වුණේ? ඇයි යන්න බැරි වුණේ? ඇයි එයාට කෑම කාලා එතනින් අනිත් මිනිස්සු වගේ නිදහසේ නිදැල්ලේ Tamange ගමට යආගන්න බැරි වුණේ? හේතුව දෙන දෙන දෙන දෙන දෙන දෙන දේවල් කාපු හිඳයි. මෙයාගේ කාලේ දිග්ගැසුණා. මේ කියන්නා වූ ආහාර පත්‍යයෙන් හතරක් දෙන දෙන දෙන දෙන දේවල් අපිට හොඳට අපි කනවනේ. කබලෙන් කාර්යයක් කනවා, සල්ලි දීලත් කනවා, නැතුවත් කනවා, දන්සලෙමුත් කනවා, ගෙදල් ගෙවල්ලෙමුත් කනවා, එවණේවත් කනවා, දෙන්නගණක් කනවා, තේන්දක් කනවා, උපෙමුත් කනවා. දැන් මේ කබලෙන්කාර ආහාරය. ඒ වගේම අපි වේදනාව විඳින්න කැමති. සැප වේදනාව විඳින්න කැමති, හිත හිතා විඳිනවා, බල බලා විඳිනවා, අහ අහ විඳිනවා. දෙන දෙන හැම එකම කනවා. වේදනාව දෙන්නේ කොහොමද? ඒ වේදනාවල් හැම එකක්ම අපි කනවනේ. වේදනාවල් විඳිනවා. කනවා. ඒ වගේම තමයි වේදනාවල් මිනිස්සු ඉස්සරහට පේන්නත් විඳිනවා. හොරෙමුත් විඳිනවා. හොරෙන් කනවා කියලා කියන්නේ හොරෙමුත් අහනවා හොරෙමුත් බලනවා හොරෙමුත් ගඳ සුවඳ විඳිනවා හොරෙමුත් රස විඳිනවා හොඳේ හොරෙමුත් ස්පර්ශ කරන විඳිනවා හොරෙමුත් හිතනවා ඒ කියන්නේ මේ ස්පර්ශයේ හින්දා හොරෙන් කන ඒ වගේම මිනිස්සුන්ට පේන්නත් නාට්‍ය ශාලාවල් වල ඒ වගේම ওই යන තැන්වල ඒ වගේම රංගන ශාලාවවලද මගුල්ගේවලද මිනිස්සුන්ට තේින්ටත් මේ ස්පර්ශය නිසා සින්දු කියනවා විඳිනවා නටනවා පුඩි ගන්නවා වේදනාව විඳිනවා දැන් මේක සමහර වෙලාවට අපේ ඇස්වලට නොමිල ගෙනල්ලා දෙන්නේ අර කඩේ වේටර් ගමරාකට කෑම දුන්නා නොමිල ගෙනල්ලා දෙන්නේ අයියේ අපේ ලොකුවන් මේ තාත්තා අරේ මේ කියාගෙන ඇවිල්ලා මේ අපේ ඇහැට අපේ කනට නාසයට දිවට ශරීරෙට මේවා ස්පර්ශ අල්ලලා අල්ලලා දෙනවා. එතකොට අපි මොකද කරන්නේ? තේරුමක් තියනවා එනවට ගෙවන්න වෙනවා කියලා. අපි අහුවෙනවා අපි හොඳට කන. මනෝ සංචේතනාවක් කරන්නේ මොකද්ද? කන කන කනේ කනේ වට වැඩපොල් පොල හදනවා. මනෝ සංචේතනාව කරන්නේ මේ අපි වේදනාවෙන් ස්පර්ශයේ හින්දා වේදනාවක් එනවා ඒව කන උට අපිට වැඩ ඒ කියන්නේ කනේ ඒවට ගෙවන්න හදව දෙනවා කුසී තුනක්. කාම ලෝකේ එක වැඩකොළ රූප ලෝකේ අරූප ලෝකේ වැඩකොළ වර්ගයක්. දැන් ওই තැන් විදිහට ගියාන් පස්සේ අපිට නිවන් යන බොරු. අපිට වෙලා තියෙන්නේ ඕකයි. දැන් ඒක නිසා මේ කියන්නා වූ ආහාර ඒවට ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි ඔය කියන්නේ. එතකොට ස්පර්ශ ආහාරයයි මනෝ සංචේතනාව කියන ආහාරයයි මේ විඥාන ආහාරය කියන දේවල් පේන්නේ නැති අපේ මනසට සම්බන්ධ ආහාර ධර්මය. එතකොට මම හිතනවා මේ පින්වතුන්ට මේක තේරෙන්න ඇත කියලා. මේ ආහාරවල තිබෙන්නේ උපස්තම්බන ශක්තිය කියලා කියනවා. වචනයක් තියෙන උපස්තම්බනේ වෙනස්. තියෙන එකකට කණු ගහනවා කියන එක. තියෙන එකට කණු ගහනවා. මේ දැන් අපි උපදින වෙලාවේදී කර්මය හින්දා අපිට හැදෙනවා කර්මජ රූප. කර්මජ රූප. ඒවත් දිගට දිගට දිගට දිගට ගේන්නේ කුමක් නිසාද? මේ කියන්නා වූ ආහාරය එකට දාන හින්දා. එතකොට මේ කර්ම තිබෙන කර්මජ මේ රූප තිබෙනවා ඒ වගේම අපේ ශරීරයේ චිත්තජ තියෙන විශේෂයෙන්ම ඍතු ඍතුජාහාර මෙන්න මේ කියනා වූ දේවගේ උපකාරය ඒ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සපෝට් එක මේ පළමුවෙන් හටගත්තා වූ රූප වලට තියෙන්න ඕනේ මේ ගැන කතා කරන්න තව ගොඩාක් තියෙනවා අපි මේ මම මෙච්චර වෙලා කිව්වේ මේ ඕජා රූපයයි ඒ වාගේම මේ ආහාර ස්පර්ශ රූපයයි ඕජා රූපයයි ඕජා ආහාරයයි ඊළඟට ස්පර්ශ ආහාරයයි චේතනා ආහාරය විඥාන ආහාරය කියනා වූ ඒ හතරේ ස්වභාවය මේ හතර සත්‍යයට මේ නැවත පහළ වීම හට ගැනීම නවත්තන්ට දෙන්නේ නැහැ නැවත හට ගැනීම පහළ වීමට ඒක නවත්ත ගන්න දෙන්නේ ඉස්සරහට ඉස්සරහට අල්ලලා දෙනවා. ඕක තමයි තියෙන්නේ. මේ ඊළඟට දැන් අපි මේ පත්‍ය කතාවට යනකොට පත්‍ය කතාවට යනකොට මේ තව හිතා ගන්න ඕනේ මේ දැන් තියෙනනේ රූපාහාර නාමහාර අපි ඉස්සර වෙලාම තේරුම් ගනිමු ඇයි මේ රූප ඇයි මේ අපි කෑවම ඒ කියන්නේ ආහාර ගත්තම ඇයි අපි පණ ගහලා ඉන්නේ දුවන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් ගතියක් හයියක් ඉන්නේ ඇයි එහෙම ඉන්නේ ඔය ආහාර වල තියෙනවා ඇතුලේ තිබෙන අර අපේ ඇඟේ තියෙන ආහාර කියන්නේ රූපවලට හයිය ගන්නවන ගතියක්. මොන වගේද තියෙන්නේ? කාපු පීපු ඒ වගේ තියෙන. අන්න ඒ හයිය ගන්නන ඕජා ශක්තියට කියනවා ප්‍රති ශක්තිය කියලා. යන්නේ ආහාර කබලින් පාර ආහාර වල ප්‍රත්‍ය ගුණය. ප්‍රත්‍ය ශක්තිය. ඒ ප්‍රත්‍යශක්තිය කියලා කියවන් පස්සේ මේ මේ අපේ කියනවා මේ සිංහල භාෂාවේ තව වචනයක් පාවිච්චි කරන මේ ප්‍රත්‍ය ආහාර අපත්‍ය ආහාර කියලා. ඒ කතාව නෙවෙයි. ඒ එතන කියන්නේ ගැළපෙනු ගැළපෙන. ලෙඩේට ප්‍රත්‍ය වෙන ගැළපෙන කියන එක. ඒ ඒක නෙවෙයි මේ කියන්නේ. මේකේ තියෙන්නේ මේ කනබුන ආහාරවල පණ ගන්නන ගතියක් අනිත් රූප වලට උදව් කරන ගතියක් අනිත් රූප වලට මේ ශක්තියක් ලබා දෙන ගතියක් තියෙන හින්දානේ අපිට එහෙම පණ ගහලා එන්නේ එහෙනම් මේ පිටින් තිබෙන ආහාරවල ඕජාවල තිබෙනවා මොකද්ද අර මේ ප්‍රත්‍ය ශක්තිය උපකාර වීමේ ශක්තිය උපකාර වීමේ ගුණය ඒ වගේ තියෙනවා පෙනෙන්නේ නැහැ පාංගිලියක් ගත්තොත් පාංගිලි පාට විතරයි අපිට ඇහැට අහුවෙන්නේ. එච්චරනේ මේ ඕජා ගුණය කියන එක ඇහැට ඇහෙන් දැනගන්නත් බෑ. ඕජාව කියන ගුණය කනෙන් දැනගන්නත් බෑ. නාසින් දිවෙන් දැනගන්නත් බෑ. ශරීරයෙන් දැනගන්නත් බෑ. මේ ඕජා ශක්තිය මෙහෙම තියෙනවායි කියලා දැනගන්න නම් අපේ නුවණ හිතින්ම ඕනද. ඉතින් ඔන්න මේ එහෙම ස්වභාවයක් තියෙන කියනවා පත්‍ය ස්වභාවය කියලා. මේ කාටද පත්‍ය වෙන්නේ? දැන් අපි පිටින් ගන්න ආහාර කාටද පත්‍ය වෙන්නේ? රූප ආහාර පත්‍ය වෙන්නේ අපේ ජීවිතයේ ඇතුළේ තිබෙනා වූ රූප හතරටයි. ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් තමයි දැන් මේ පිටින් කන බොන දේවල් ගිහිලා ඒගොල්ල මේ පිටින් කන බොන දේවල් ආහාර කොයි හරියටද උපකාර වෙන්නේ? වර්ග හතරකට උදව් වෙනවා. උපකාර වෙනවා. ගෙදරට පාන් ගෙඩියක් ගෙනාවම අම්මත් කනවා තාත්තත් කනවා ඒ වගේම දරුවොත් කනවා සේවක සේවිකාව කෑමක් ගෙනාවන් පස්සේ ගෙදර ඉන්න අය හැම එකම බල්ලු බලලා ඉන්න එයාට දෙනවා මේ පිටින් කන ආහාර ඇතුළට ගියයින් පස්සේ චතු සමුත්ථානික රූප තිබෙනවා ඒ කියන්නේ ඒක කියනවා ආජ්ජත රූප කියලා කර්මජ රූප චිත්තජ රූප ඍතුජ රූප ආහාරජ රූප ඔය හැම එකටම මෙයා උදව් වෙනවා එතකොට මේ පිටින් එන ආහාරවල උදව්ව ලබන්නේ කවුද? පිටින් එන ආහාරවල උදව්ව පිටින් එන ආහාරවල ඕජාව ලබා ගන්නේ ඕජාව ශක්තිය ගන්නෙ බාර ගන්න අය තමයි මේ ඇතුළේ තිබෙනා වූ අර හතර වර්ගයේ රූප ටික තේරුම් ගන්න ඕනේ ඒ රූපවල තිබෙනවා ආහාර කියලා එකක් දැන් ඇතුළේ තියෙනෝනි ආහාර කරලා. හැබැයි ඒ ආහාරය මේ ගන්න අනිත් ඒවට උදව් වෙන්නේ. ඒ ඇතුළත තිබෙන ආහාරජ රූපේ ඇරුණකොට අනිත් ආහාරජ අනිත් රූප ටික ඔක්කොම පිටින් එන්නවෝ මේ ශක්තිය වැළඳ ගන්නවා, ගිල ගන්නවා, ඒ උදව් උපකාරය ගන්න. ඒක නිසා අපේ ශරීරයේ තිබෙනා වූ චතුසමුට්ඨානයක රූපවලට කියනවා සත්‍ය උපන් ධර්ම කියලා. පිටින් තියෙන ඕජා රූපෙට කියනවා සත්‍ය ආහාර රූපේ කියලා. රූප ආහාර පත්‍ය. ඊළඟට අපි මේ ඕක ඔය විදිහට තේරුම් අරගෙන අපි තව පැත්තකට යනවා. මම මේ කියාපු ටිකෙන් මේ පින්වතුන්ට යම් කිසි තරමකට මේ කියන්නා වූ කතාව මේ ආහාරයේ උදව්පකාර වීම තේරෙන්න ඇතේ කියලා ලාවට මට පොඩි විශ්වාසයක් ඇඟීමක් ඇති වෙනවා. මොනාරි අඩුවක් පාඩුවක් තිබුණොත් පසු වෙලාවක බලමු. ප්‍රශ්න අහනකොට දැන් නාම වශයෙන් කතා කරන ආහාර තුනක් තියෙනවා. මොකක්ද? පස්ස ආහාරය මනෝ සංචේතනාව කියන ආහාරය විඥානය කියන ආහාරය. ඇත්තටම ඌවා ස්පර්ශය කියන චෛතසිකයයි චේතනාව කියන චෛතසිකයයි විඥානය කියන හිතයි. ඔය ඔය තුන තමයි ඔය තියෙන්නේ. මේ එතකොට මේ ධර්ම තුන්දෙනා තමයි නාම ධර්ම හැටියට එහෙම නැත්නම් මේ ආහාර ධර්ම හැටියට කතා කරන්නේ. දැන් මේ තුන්දෙනා කාටද ආහාර දෙන්නේ? කවුද ලබන්නේ? මේ තුන්දෙනා එකටනේ ඉන්නේ. එක ළඟ ඉන්නේ. මේ තුන්දෙනා එක ළඟ ඉන්නකොට මේ ධර්මයන්ගේ තිබෙන පත්‍ය ගුණය සිත් තිබෙනවා 89ක් මධ්‍යම ක්‍රමයට ගණන් කරනකොට සිත් තියෙනවා 89ක් ඒ සිත්තර වැඩ කරන චෛතසික 52ක් තිබෙනවා. ආන්නේ ඒ චෛතසික 52යි ඒ වගේම රූප ධර්ම තිබෙනවා හිතින් ඒ හිත් වලින් පහල කරන රූප ධර්ම තිබෙන ඒවට කියනවා චිත්තජ රූප කියලා. ඒ වගේම තමයි අපි ජීවිතයක ඉස්සෙල්ලාම පටන් ගන්නකොට අපිට වස්තු රූපය කියලා හැදෙනවා. ඒකට කියනවා කර්මජ රූප කියලා. ප්‍රතිසන්දීදී හැදෙන. ආන්න ඒ රූප ටිකට චිත්තජ රූප වලටයි ප්‍රතිසන්දි කර්මජ රූපයන්ටයි චෛතසික ධර්ම වලටයි සිත් වලටයි මේ ස්පර්ශය චේතනාව විඥානයේ හරි හයියක් හරි ගැම්මක් හරි උපකාරයක් ලබා දෙනවා මේවට තමයි ප්‍රත්‍යය මේ වගේ හිතලා බලන්න ඕනේ ඇත්තට මේ ඇයි මේ වේදනාව ඇත්තට වේදනාව ඇයි එන්නේ ඉස්සෙල්ලා ස්පර්ශී තිබෙන්නා වූ අල්ලා දෙන හයියක් හින්දානේ ඇයි චේතනාව මේ එතනින් චේතනාවේ තිබෙනවා අනිත් ඒවට අනිත් චෛතසික වලට මේ හිත්වලට උදව් වෙන උපකාර වෙන ගැම්ම අල්ලලා දෙන ගතියක්. විඥාණයට තියෙන අනිත් චෛත්‍යක වලට ගැම්ම අල්ලලා දෙන ගතියක්. ඒක නිසා තමයි ඔව් නොවුන්ට සිත් 89ටත් චෛතසික 52ටත් චිත්තජ රූපයන්ටත් ප්‍රතිසන්දි අවස්ථාවේදී වස්තු රූපයක් එක්ක ගන්න කර්මජ රූපයන්ටත් මේකේ මේ ගුණේ එනවා කියලා කියන්නේ. දැන් මේක ගන්න අය තමයි මේ කියපු ටික. අර ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ කාටද? ස්පර්ශයටයි වේදනා ඒ වාගේ විඥාණයට. දැන් මේ මේක හැබැයි කීපයක් තිබෙනවා තව ඉස්සරහට දිගට බලාගෙන බලාගෙන යන්න. අපි ඉස්සරහා මේ විදිහට මේ 24ම කතා කරලා අපි යම්කිසි තැනකදී මේ ප්‍රත්‍ය ඝටනාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රත්‍ය ඝටනාවේදී යනකොට හරි හැඩක් හරි ලස්සනක් විසිතුරු බවක් තියෙනවා. මේ අපි එක කොටසක් විතරක් අරන් බලමු. මේ මේ ආහාර පත්‍ය වෙන තාලේ. ආහාර පත්‍ය වෙන විදිය. ධර්මතා තිබෙනවා ධර්ම කියන්නේ තිබෙනවා ගොඩවල් කරලා ආකාර තුනකට. ධර්ම ගොඩවල් ආකාර තුනකට තියෙන. එකක් කුසල ධර්ම හැටියට, අනිත් එක අකුසල ධර්ම හැටියට, අනිත් එක අව්‍යාකෘත ධර්ම හැටියට. අව්‍යාකෘතයි කියලා කියන්නේ කුසලුත් නොවන අකුසලුත් නොවන දේවල් කියන එකයි. මේ අව්‍යාකෘත වලට ඉස්සරහට පවත් ගන්න හයිය නැහැ. හැබැයි කුසලයට තිබෙනවා. අකුසලයට තිබෙනවා. මේ මේකේ තිබෙනවා මේ විස්සර්ජනාවාරේ කියලා එකක්. ඒක සමහර වෙලාවන් සරල අවස්ථාවලදී කියලා දෙනවා නැත්නම් ගොඩාක් විස්තර තියෙන ඒ වගේ පටලෙම් සහගත අවස්ථාවලදී මම ඒක පොඩ්ඩක් ස්කිප් කරනවා. විසර්ජන අවස්ථාවේදී කියලා කියන්නේ ඒකේ මේ දිගට විස්තර කතා කරන සහ මේ පටලෙත් තැන් බෙදලා විග්‍රහ කරන තැන. ඒක එක්තරා මේ චිත්ත වීති හැටියට වීති ක්‍රමයක් තියෙනවා. මේ පින්වතුන් මේක දැන් මේ අහගෙන හිටපු නිසා මම පොඩි කොටසක් විතරක් එකක් විතරක් කියන්නම් මේ වෙලාවේ ඊට පස්සේ අපි සාකච්ඡාවක් කරමු. ඒ විසජ්ජනා වාරයේ මේ විදිහට වාක්‍ය කාණ්ඩයක් තිබෙනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් ආහාර පච්චයෙන් පච්චයෝ කියලා. මේක මෙහි හරි හැඩ වාක්‍යයක්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආහාර පච්චයෙන් පච්චයෝ. ඒකෙන් කියන්නේ කුසල ධර්ම වලට ඒ කියන්නේ කුසල සිතකත් කුසල සිතේ තිබෙන චෛතසික ධර්ම කොට මේ කියන්නේ අකුසල එකවත් අව්‍යාකෘතයකවත් විපාක ක්‍රියාව ඉරුවගේ නෙවෙයි කුසල් සිත්තර විතරයි කුසලෝ ධර්ම කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස කුසල ධර්ම වලට කුසල ධර කුසල් හැටියට සැලකෙන චිත්ත චෛතසික සෙට් එකක් තියෙනවා. ඒ කුසල ධර්මයන්ට කුසල ධර්මයක්. කුසලෝ ධම්මෝ ආහාර පච්චේන පච්චේ. මේක වෙන්නේ කොහොමද? මේ කුසල ධර්ම හැටියට සැලකන අවස්ථා තිබෙනවා 21ක්. කුසල ධර්මයට කලපන අවස්ථා 21ක්. ඊ අවස්ථා 21 තමයි කාමාවචර කුසල් සිත් 8 සහ ඒකේ ASCII වැඩ කර ඒ වගේ ASCII වැඩ කරන චෛතසික 30ක්. රූපාවචර කුසල් සිත් පහ ඒ වගේ ASCII වැඩ කරන චෛතසික ටික. අරූපාවචර සිත් හතරයි ලෝකෝත්තර සිත් හතරයි. මේ සිත් වශයෙන් ගත්තාන් පස්සේ තිබෙනවා 21ක්. මේ 21 ඇතුලේ අදාළව ඒ ඒ තැන් වලට ගැලපෙන්න චෛතසික ධර්මත් ওই 38ක් වැඩ කරනවා. මෙන්න මේ අස්සේ මේ ටික ඔක්කොම අපි හිතමු මේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙමයි අපේ ගමේ ඉන්න උපාසක මහතුමියක් මේ ස්වාමින් වහන්සේලාට දානයක් දෙනවා. දානයක් දෙනවා. ඒ දානීය දෙන අවස්ථාවේදී ඒ මෞතුමියගේ උපාසකම්මගේ හිතේ ඥාන සංපයුක්තව ඒක දෙන නිසා හොඳ දානමය චේතනාවක් පහළ වෙනවා දානසික පහළ වෙනවා. ඒ සිතේ වැඩ කරනවා. ඒ කියන්නේ දැන් මේ අම්මා දානි දෙනවා. දානි දෙන අවස්ථාවේදී කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිතක අපි හිතමු සෝමනස්ස සාගත ඥාන සම්පූර්ණ අසංකාරික කුසල් සිත කියලා. ඒ කුසල් සිත ඇතුලේ චෛතසික ධර්ම 33ක් තියෙනවා. චෛතසික ධර්ම 33යි. මේ මේ 33 සිතත් එක්ක ගත්තයින් පස්සේ 34යි නාම ධර්ම. අද තේරුම් ගන්න දැන් මේ උපාසකම්මගේ හිතේ පහළ වෙන ඒ හිතේ පහළ වෙනවා චෛතසික ධර්ම 33ක් සිත එකයි. එතකොට සිතත් එක්ක නාම ධර්ම 34යි. මේ 34 ආහාර වැඩේ කරන්න පුළුවන් හයිය තියෙන තුන් දෙනෙක් කියලා. ආහාර ගතිය තිබෙන ආහාර හයිය තිබෙන ආහාර ශක් ආහාර වීමේ උපස්තම්භනේ වීමේ හයිය ශක්තිය තිබෙන්නා වූ නාම ධර්ම තුනක් තියෙනවා. ඒ තමයි ඔය හිත එකක්. ඒ තමයි විඥාන. ඒ හිත ඇතුළේ චෛතසිකයක් තිබෙනවා පස්ස චෛතසිකය කියලා. ඒ හිත ඇතුළේ තවතර චේතනා චෛතසිකය කියලා. ඔය හිතයි ස්පර්ශයයි චේතනාවයි කියන තුන් දෙනා අනිත් මේ නාම ධර චෛතසික ධර්ම වලට ඒ කියන්නේ 30ක් තියෙනවනේ තව. නෑ 31ක් තියෙනවා. චෛතසික ධර්ම 31ටම හොඳටම මේ ආහාර වැඩේ කරනවා. ඒ වගේම තමයි ඔය තුන් දෙනාත් ඕන උන්ට ආහාර වැඩේ කරනවා. දැන් මේ තුන් මේ කියන්නා වූ ධර්ම ටික අර මෞතුමිය දාන දෙන වෙලාවේදී චේතනාව මොකද කරන්නේ? චේතනාව අනිත් ඒවා ඔක්කොම Tamanට ඕන විදිහට හසුරුවාගෙන කුසලෝ ඒක චේතනාව කුසල චේතනාවක් නේ. එතකොට අනිත් චෛතසික ධර්ම ටිකයි සිතයි ඇවිල්ලා ඒ කුසල ධර්මනේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. ආහාර පච්චයේන පච්චයෝ කියලා කියනකොට ඒ හිත ඇතුලේ ඕනෝන්ට ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ඕනෝන්ට ආහාර කරගන්න ධර්ම ටික ඉතින් මේ එක එක හිතක් දිහා ওই විදිහට බලාගෙන බලාගෙන බලාගෙන යනකොට මේ හිත 89ෙම ඇතුලේ එක එක විදිහට එක එක විදිහට ආහාර ප්‍රත්‍ය වෙන විදිහේ ඔවුන් ඔවුන්ගෙන් ආහාර ප්‍රත්‍ය ලබන ඒවා ඒ ධර්මතා අනිත්‍යවට ආහාර මේ කියන්නේ උපකාරක ප්‍රත්‍ය ලබා දෙන විදිහේ ওই විදිහට තියෙනවා. ඉතින් මේක මේ එක හිතක තිබෙනා වූ ආහාර ප්‍රත්‍ය වීමයි ඒ වගේම වෙනත් වෙනත් අවස්ථාවලදී පහළ වෙන හිත් වලට ප්‍රත්‍ය වීමයි කියන හැටියට තේරුම් ගන්නට කොට එකක් මේ වෙනස් විදිහකට තේරුම් ගන්නට ඕනේ. එහෙම තමයි තියෙන්නේ. දැන් මම මේ පොඩි උදව්වක් උපකාරයක් හැටියට මේ මුතුන්ට කියලා දුන්නා. ඉතින් අපි මේ විදිහට මේ ආහාර ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍යය රූප ධර්ම ආහාර වෙන තාලේ ප්‍රත්‍ය ගුණයේ සලකන විදිය, සපයන විදිය, ස්පර්ශය ප්‍රත්‍ය වෙන විදිය, චේතනාව ප්‍රත්‍ය වෙන විදිය, විඥානය ප්‍රත්‍ය වෙන විදිය ඔන්න ඔය විදියට අපි මේ අවස්ථාවේ ඇටියට අපි හිතේ දරාගනිමු. මේක පේන ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. මේක අපේ නුවණින් මේ අපේ නුවණින් දැකගත යුතු නුවණින් දැනගත යුතු අමුතුම විදිහේ මහා හැඟවිච්ච ධර්ම ගුණයක් ධර්ම ශක්තියක් ඔය ධර්ම ගුණය ධර්ම ශක්තිය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උපරිමයට හිත දියුණු කරලා දියුණු කරලා දියුණු කරලා උන්වහන්සේ තීක්ෂණ ඥාණයෙන් මේ හිත ආහාර වෙන කෑම සපයන විදිය ස්පර්ශය අනිත් එකට කෑම වෙලා ප්‍රත්‍ය උපකාර වෙන විදිය චේතනාව අනිත් ධර්ම වලට ප්‍රත්‍ය උපකාර වෙන විදිය හොඳට අවබෝධ කරගත්තා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ පිරිපුන් වූ පිරිසිදු වූ විසද වූ ආහාර ප්‍රත්‍ය ගුණේ දකින්නා වූ ඥාණයට අපගේ নমස්කාරය වේවා. ඒ වාගේම ඒ ධර්මයේ දේශනා කළා වූ දේශනා ඥානයට අපගේ নমස්කාරය වේවා. ඒ ධර්මයේ අසාගෙන හිතේ දරාගත්තා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඒ ධර්මයේ ඇසීමේ කුසල ඒ චේතනාවට ඒ වගේම ඒ අව්‍යාකෘත චේතනාවට ඒ ධර්මයේ මෙනෙහි කිරීමේ අව්‍යාකෘත චේතනාවට ඒ ධර්මය දරාගෙන පරම්පරානුයාතව පවත්වන්නට මහෝපකාරී වූ ඒ ආර්යයන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. ඒ වගේ ධර්මයක් තියෙන නිසා තමයි අපි හිතලා මෙනෙහි කරලා මේ හිතින් අල්ලගන්න මහන්සි ගන්නේ. අය ඒ ධර්මය අහු කරලා දෙන්නා වූ ඒ ධර්ම ධර්ම රත්නයේ අපගේ নমස්කාරය වේවා. ඒ වගේම අපිට ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ ගැඹුරින් කියලා දීපු මේ ධර්මය හොඳට මෙනෙහි කළ වුණුන්ට ප්‍රත්‍ය වෙන විදිහ හොඳට අවබෝධ කරගෙන ආහාර වැඩේ කරන්නේ නැති කොතන හරි වැඩ කරන්නට වෙන්නේ කාම භවයේ හරි රූපාරූප භවයේ හරි වැඩ කරන්නට වෙන්නේ කෑවොත් විතරයි. ආහාර සත්‍ය ගත්තේ ගත්තොත් විතරයි. ඒක නිසා අපිට මේ වේදනාවෙන් වේදනාව හදලා දෙන ස්පර්ශයත් අයින් කරලා ඒ වගේම භව හදලා දෙන්නා වූ චේතනාවත් අයින් කරලා පත්‍ය මේ ප්‍රතිසන්දියේ උප්පත්ති හදලා දෙන විඥානත් අයින් කරලා ඒ සියලුම ආහාරයක් නැති කිසිම ආහාරයක් නැති නමුත් निराහාර නොවු පරම ශාන්ත වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා හැම දිනාටම මේ ධර්මය නිවන් පිණිස මාර්ගයක් ප්‍රතිපදාවක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනකටම සිදුවන් සරණ. සිදුවන් සරණ සප්‍රමාන්තින් හොඳයි කල්යනා මිත්‍රයනි අපිට අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ අද දේශනා කරපු කොටසේ යම් කිසි කරුණක් තවදුරටත් පැහැදිලි කරගන්න තියෙනවා නම් ඒකට දැන් අවස්ථාවක් තියෙනවා. සිදුවන් සරණයි. දැයි ස්වාමීන් වහන්සේ අනිත් කල්යන මිත්‍රෙන් සූදානම් වෙනකම් ස්වාමීන් වහන්සේ අර අවසානයේදී කිව්වර කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආහාර පච්චින පච්චේ වගේ මතක එතෙන්දී පස් ආහාරයත් මනෝ සංචේතන වශයෙන් ගන්න චේතනා සත්‍යකයන් ඒ වගේම විඥාය වශයෙන් ගන්න සිතත් ගත්තාම ඒ සිටි විශේෂයෙන්ම ස්පර්ශයයි ක්ෂේත්‍ර නාමයි කියන ටික ගන්නකොට ඇත්තටම අර අන්‍ය සමාන සාහිත්‍යකයන් නිකාදේශන කුසලෝ ධම්මෝ කියලා ගන්න කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍ය වුණා ස්වාමීන් වහන්සේ සේවාසන මේ මේක තේරුම් ගන්නේ මෙහෙමයි මේ ගමේ ඉන්න අපේ අම්මලා ආච්චිලා අයියලා අක්කලා ටිකක් අනුරාධපුරේ යන බස් එකක් අරගෙන පොසොන් එකට වනින්ද යන්නේ අනුරාධපුර ස්වර්ණමාලේ චෛත්‍ය රුවන්වැලි චෛත්‍ය බුදුන් වහන්සේ දූපාරාංගණින් යනවා දැන් මාතරේ ඉඳලා යන්නේ මේගොල්ලෝ ගමේ ඉන්න අය. ඒකට ගමේ ඔක්කොම උනාට ගමේ අහල පහල අය. සමහර වෙලාවට මාතර කියලා කිව්වාට ඉතින් ඔය දුර ඉන්න ගම් වලිනුත් ඉතින් ඔය එකට යනකොට නෑදෑ කම නිසා එක ගමේ නෙවෙයි එන්න පුළුවන්. එතකොට මේ නෑදෑකම් හිතවත්කම් එක්ක මේ අය අනුරාධපුරේ යන්න නැග්ගම බස් එකට ඔය ඔක්කොටම කියන්නේ වන්දනාකාරයෝ කියලා. දැන් මේ වන්දනා නඩයක්. දැන් වන්දනා ගමන යන නිසා තමයි මේගොල්ලන්ට වන්දනාකාරයෝ කියන්නේ. එහෙම නැතිව ගමේ ඉන්නකොට ඕගොල්ලෝ එක එකක් වන්දනාකාරයෝ නෙවෙයි. අර අරමුණක් ඇතුව වස්සකට වඳින්න යන්නේ හින්දා නැගපු හින්දායි. ඒක නිසා ඒ වගේ ගත්තම මේ ਸਰවචිත්ත සාධාරණ හත කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ. ප්‍රකීර්ණක 6 කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ. නමුත් දානයක් දෙන වෙලාවට වන්දනාවක් කරන වෙලාවට මේ මේ 13 දෙනාට එක්කාසු වෙන්න සිද්ධ වෙනවා අර කුසල ධර්ම සිද්ධ කරන චෛතසික මණ්ඩලයක් එක්ක. එතන තිබෙනවා 20ක් තියෙනවනේ. කුසල චෛතසික ධර්ම 20ක් වැඩ කරන. ඒ චෛතසික ධර්ම තමයි සෝබන සාධාරණ 19 ප්‍රඥාචෛතසිකය. එතන තිබෙනවා මේ අලෝභ කියන චේතනා කුසල මූලයක් ඒක තමයි කුසල මූලය අදෝස කියන කුසල මූලය ඊට පස්සේ තිබෙනවා අඤ්ඤාව කියන අමෝහ කුසල මූලය ඔය තුන් දෙනා ඉන්නවා හරියට අම්මල තාත්තලා වගේ උතන ප්‍රධානියෝ වගේ. ඉතින් ඒකේ ඒ තුන් දෙනා ඉන්නකොට චේතනාව මොකද කරන්නේ? එයා තමයි ගමන සංවිධානය කරලා යන්නේ නේව ඔක්කොම කියලා කණ්ඩ බොණ්ඩ දෙන ඔක්කොම අර ටික ලැහැත්ති කරලා කී දෙනෙක් මේක යනවද ඊළඟට මේකෙන් රැස් වෙන්නේ මොන වගේ දේවල් ඔක්කොම ගන්නේ දුනුව කරන්නේ අර අර චේතනාවකින් ඒක නිසා අර චෛතසික ਸਰවචිත්ත සාධාරණ ටිකක් මේ වැඩි මණ්ඩියට ආවම මේ බස් එකේ මේගොල්ලෝ යන බස් එකේ නැග්ගම අර ප්‍රතිවිනක චෛතසික ටිකක් මේගොල්ලොන්ගේ ටික්කා තුනන් පස්සේ ඔක්කොම ගමේ ඉන්නකොට මොනකල් කවිය කියාගෙන හිටියත් ගමේ ඉන්නකොට මොන මොන රණ්ඩු සරුවල් වෙවි හිටියත් මේගොල්ලෝ ඔක්කොම එකතු වුණාට පස්සේ බස් එකේ ඉඳගෙන දෙන්නේ සාදුකාරය. ඒක නිසා මේ කුසල ධර්මයක් સિદ્ધ කරන වෙලාවේදී මේ පස්සය මේ චේතනාව මේ විඥාණය කුසලෝ ධම්මෝ හැටියට සලකන්නේ ආන්න අර කුසල මූල ධර්ම එතෙන්ට හේතුවක් දාලා මූලික වැඩේ කරන නිසා. හේතුවසර්. නෑ බොහොම කින් සාවිනාශක් ඔය කල්‍යාණ මිත්‍රෙන් එකතු වෙන්න පුළුවන්. අර ආහාර සත්‍ය ගැන රූපාහාරය කියන්නේ රූපාහාරයේ ඕජාව ඒක කොහොමද ස්වාමීන් වහන්සේ මේ කර්මජ රූප වලට චිත්තද උචිද වලට මේ උපකාර වෙන්නේ කියලා පොඩ්ඩක් තව පැහැදිලි කරන්න පුළුවන්ද? කියන රූපාහාරයේ සතෝ ඕජාව කොහොමද කර්මවල චිත්ත වලට මේ ආහාර පස්සේ උදව් වෙන්නේ කියන කොටක් මේ උදාහරණයක් සහිතව ඉන්ස්ටිටියුට් කියන වැඩි කොහොමවත් මට තේරුනේ නැහැ. ඒ උදාහරණයක් සහිතව කියන්න පුළුවන් සරණ. ඒවා සරණ. මේකේ තියෙන්නේ මේ දැන් ඇත්තටම මේ අපි රූප ඇත්තටම මේ රූප වර්ග දෙකක් අපි තේරුම් ගන්න ඕනේ. ඒ රූප වර්ග දෙක තමයි අපි කියනවා මේ අධ්‍යක්ත රූප බහිද්ධා රූප කියලා. අද් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේ අධ්‍යක්ත රූප බහිද්ධ රූප. අධ්‍යක්ත රූප කියලා කියන්නේ අපේ ඇඟවල් වල තියෙන රූප. සත්වයන්ගේ ඇඟවල් වල සත්ව ශරීරවල ඕලාරික හෝ සියුම් හෝ සත්ව ශරීර අස්සේ තිබෙන්නා වූ ඒ රූප වලට කියනවා අධ්‍යාත්ම රූප කියලා. බාහිර රූප ඍතුජ රූප විතරයි. ওই බාහිර අපේ ඇඟේ තියෙන රූප වගේ නෙමෙයි මේ එළියේ තියෙන ඍතුජ රූප. අපේ ශරීරයේ තිබෙනවා අධ්‍යාත්ම රූප හැටියට සලකන අර මේ ආයතන රූප නෙවෙයි. ඒවත් එකයි. මේ සමහර කියනවා ආජ්ජත් රූප කියලා ගත්තම පස්සේ චක්කු සෝත ගාන ජීව ඒ ඒවත් ඒක තියෙනවා. කර්මජ රූපයි චිත්තජ රූපයි ආහාරජ රූපයි ඍතුජ රූපයි ආහාරජ රූපයි කියලා වර්ග හතරක රූප එකතුවක් රූප වර්ග හතරක් අපේ ශරීරයේ තියෙනවා එහෙම තියෙනවා. ඒක අපිට මේ හරියට ඩිමාස්කේට් කරන්න බෑ මේ මෙන්න මෙතනින් මෙන්න මේ හරියේ ටික ආර මේ හරියේ ටික කර්මජ මේ ආර එවලා ඍතුජ ඔහොම බේරන්න ඔක්කොම මිශ්‍ර වෙලා තියෙනවා. මේක ඇත්තටම දැන් බලන්න මේ අපි දැම්මොත් එහෙම ලුණු මිරිස් තුන පහ වතුර කිරි අරෝමේව දාලා දාන පොඩ්ඩක් ඒක ඔක්කොම දාලා කාල ගියාම පස්සේ අපිට කියන්න පුළුවන් මේ ලුණු ඔතන තියෙන මේ මිරිස් ඥාර මේ ඔක්කේ එහෙම තේරුම් ගන්න බෑ ඔක්කොම පොඩියට අපරලා දැම්මන් පස්සේ කවලම් කරා. මේ වගේ රූප සංස්කරණයක් මේකසි තියෙන්නේ. ඒවා හතරම ඔවුනොන්ට උදව් කර කර උදව් කර කර උදව් කර කර තමයි ඉන්නේ. ඉතින් මේ එන හදක්නේ තියෙන්නේ. අපේ ශරීරය මහා ලොකු මේ උස බඹයක් විතර මේ හඳක්නේ තියෙන එකේ කර්මජ රූප තියෙනවා චිත්තජ රූප ඍතුජ රූප ආහාරජ රූප. ඉතින් මෙව නිකන් තියෙන්නේ දකින්න දකින්න විදිහ බලනවා ඉස්සෙල්ලා බලනවා හොරෙන් බලනවා කනවා එහෙට මෙහෙට දුවනවා යනවා ඉතින් මේ චිත්තජ රූප කර්මජ රූප ආහාර ඍතුජ රූප ආහාරජ රූප ඒ ඒ වැඩේට එක එක එක එක જાති කොටන්න ගිහිල්ලා මේකේ තිබෙනා වූ හැකියාව ශක්තිය ටික ටික ටික ටික අඩු වෙලා යනවා. මේ අජ්ජත් රූප හතර. දැන් අජ්ජත් රූප හතර දෙනා කරට අත දාගෙන හතර දෙනාම එක එක ජරමර කරන්න ගිහිල්ලා ශක්තිය හීන වුණායින් පස්සේ මේ හතර දෙනාට පුළුවන්ද එහෙනම් මේ මංකාපන් ඔබ කියලා කියන්න බෑ. ඒක නිසා මේ පිට තිබෙනවා ඍතුජ රූප. පිට තිබින්නා වූ ඍතුජ රූප ටිකක් හොඳට කවලම් කරලා හොඳට අනලා කියලා හොඳට මේ ওই කෑම හැටියට ගන්න ඒවා. ඍතුජ රූප ගන්න. ඒ නම් කිව්වට බත් මාළු පාන් රොටි අරෝමේව කිව්වට ඒකේ තියෙන ඍතුජ රූප. හැබැයි ඒවා මේ අපේ ශරීරයට ඔබා ගන්න පුළුවන් වෙන විදිහට කවා ගන්න දාන්න පුළුවන් වෙන විදිහට ඒවා සොෆ්ට් වෙන්න හදාගන්න. හදාගෙන ඉතින් අපි කනවා. ඉතින් කටෙන් උදරයට දාගන්න. මේ උදරයට දැම්මට පස්සේ බඩේ තියෙන ටික බඩට කියන්නේ කෑම ටික පිටින් දාගත්ත ටික ආමාශයට ගිය පමණින් ඒක මේ ඔය අවුරු වැඩි කරන්නේ ඒක ඒ අර ඇතුලේ ඉන්න කට්ටියත් එක්ක යාළු වෙන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක හිතවත් වෙන්න ඕනේ. ඉතින් ජීර්ණේ වෙලා ඊට පස්සේ කර්මයෙන්ම කර්මජ ඌෂ්ණයක් තියෙනවා බඩේ ඒක ඇවිල්ලා ඊට පස්සේ මේ පිටින් ගියා වූ ඍතුජ රූප කියන යාළුවෝ ටික හිට මෙහෙට පෙරංගාලා පුඩි කරලා ඊට පස්සේ ඒගොල්ලෝ අරගෙන ඊට පස්සේ ඒකේ ඇතුලේ ඒකේ ඇතුලේ තිබෙනවා පිටින් ගිය ඍතුජ රූප ඇතුලේ තිබෙනවා ඕජා ශක්තිය ඕජා රූපය කියලා එකක් තියෙනවා ඕජා රූපය. ඒ ඕජා රූපය තමයි අර ඇතුලේ තිබෙනා වූ අර වර්ග හතරට කියන්නේ පඨවි තේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ ඒවා ජීවිතේන්ද්‍රිය ඊට පස්සේ ඔය ප්‍රසාද ඒ වගේ කර්මජ රූප තියෙනවනේ. ඒවට පිටින් ගිය මේ ආහාරවල තිබිච්ච ඕජාව ඒවට පොඩි ඌෂ්ණයක් පොඩි ශක්තියක් ඒ වගේම උපස්තම්භනීය වීමක් ලබා දෙනවා. ආන්න ඒක තමයි කිව්වේ හතර ආකාරයේ තිබෙන්නා වූ රූපවලට බාහිර ඕජා රූපය, කබලින්ක ආහාරය සත්‍ය වෙනවා කියලා. කියලා. කියලා සනසනන් කියලා සරෝසයි. හොඳයි තමයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කරා මේ මම අවබෝධ කරගත්තු විදිය වැරදිද දන්නේ නැහැ ඒකයි අහන්නේ. චිත්තසු 9යි චෛතසික 52යි ප්‍රතිසන්දි කර්මජ රූපයි චිත්තජ රූපයි මේවා මේවට ආහාර වෙනවා කියලා එතකොට මේ ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ මේ මේ කියපු හතරට ආහාර ප්‍රත්‍ය ප්‍රත්‍යෙන් මේව ඇති වෙන්නේ ඊළඟට ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ පස් ආහාර හා විඥාන ආහාරයට කියලා. ස්වාමිනාස එතන හතරමද තියෙනවනේ ඒ දෙක විශේෂයක් තියෙනවා එතන. යන්න එතන මට පැහැදිලි නෑ ස්වාමිනාස කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න පෙරවන් සරණ. අපි දැන් ඔය මේ වෙලාවේ අපේ අර ඉස්සර වෙලා අහපු මහත්මයාට දීපු උත්තරයත් එක්ක රූප ධර්මවල ප්‍රඥාවක් නැහැ කියලා අපි හිතනවා. අපි නාම ධර්මවලට ගියයින් පස්සේ නාම ධර්මවල කියන්නේ මොකද්ද? සිත් 89 චෛතසික 51 ගත්තම ඔර සිත් 89 ීම සිත් 89ෙම තිබෙනවා අනිත්‍යවට ප්‍රත්‍ය වෙන යම්කිසි ගුණ ස්වභාවයක්. ඊළඟට චෛතසික 52කින් සිත් 89යි චෛතසික 52යි ගත්තම නාම ධර්ම හැටියට මේ ආහාර වැඩි. තවත් කෙනෙකුට තවත් චෛතසික නාම ධර්මයන්ට හිතට නිකන් උපස්තම්බනය උපකාර දීම කරන්න පුළුවන් හයිය තියෙන ආහාර වැඩේ කරන්න පුළුවන්කම තියෙන්නේ තුන් දෙනාට. ඒ තමයි ස්පර්ශය එකක් චේතනාව එකක් අනිත් එක විඥානය කියන හිත එකක්. ඔය තුන් දෙනා තමයි ආහාර ආහාර ශක්තිය කරන්න පුළුවන්කම ආහාරයේ වශයෙන් උපස්තම්මනය කරන්න පුළුවන්කම තිබෙන අය. අනිත් චෛතසික ධර්ම 50 50ම ආහාර අනිත් හැකියාවල් ඒවට වෙන වෙනම තියෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ශක්තිය ඒ වාගේම පුරේජාත ඒ වගේ සමහර රට මේ නාම ධර්ම හැටියට ආසේවන ගතිය ඊළඟට ওই වගේ ධර්මසක් තියෙනවා ඒ අදාළ අදාළ ඒ. හැබැයි ආහාර ප්‍රත්‍යයෙන් වශයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙන ස්පර්ශයටයි චේතනාවටයි විතරයි චෛතසික පක්ෂයෙන් අනිත් එක හිත. එච්චර. හොඳයි තවත් කලහමස්නට අවස්ථාවක් තියෙනවා. සියලු දෙනාටම කෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි වුණා ආහාර ප්‍රත්‍ය මේ සම්බන්ධ වෙලා සංසාරේ දිගටම හැදෙන්නේ කොහොමද කියන එක ස්වාමීන් වහන්සේ කවුරුනේ මොනවද කියන්නේ ආහාර සතර ආහාරයේ වලක්වාගෙන නිවන සඳහා අපි සංසාරයේ හැදීම නවත්තන්න සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය මොනවද කියලා මේ මේ අවබෝධය තුලින් මේ ආහාර සම්බන්ධ ප්‍රත්‍ය නවත්තන්නේ කොහොමද කියන එක දැනගන්න කැමති පෙරුවන් සරණයි සාමිනාට එකත් හොඳයි ඇත්ත වශයෙන්ම මේ ප්‍රත්‍ය වීම ආහාර වීම නැවැත්වීමේ ක්‍රියාවලිය තමයි අපි මේ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලය අපේ හිත්‍රකය සංවර කර ගැනීම, සමාධිය වඩා ගැනීම, විදර්ශනා ඥානය. ප්‍රඥා මේ මාර්ගයේ තමයි මේ තියෙන්නේ අපි මේ ආහාර වැඩේ නවත්තන්න. ආහාර වීම වැඩේ නවත්තන්න ඇත්ත වශයෙන්ම මේ විශේෂයෙන් මේ මනෝ සංචේතන ආහාරයේ තියෙනනේ භව ගැට ගන්න. ඒක ඒකේ තමයි ඔය බල ගැන්වීම ගොඩාක් තියෙන්නේ. අනිත් ඒවා පත්‍ය වශයෙන් කියනවා මේකෙන් නිදහස් වෙන්න තිබෙන එකම ප්‍රතිපදාව තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. අපි ඉන්නේ ඒකේ. ඇත්ත වශයෙන්ම මේවත් මේ අපිට උදව් වෙනව උපකාර වෙනව මේ ගැඹුරු ධර්මය සිටීම මෙනෙහි කිරීම ඒ වගේ තියෙන්නේ කුසල් සිත් පහළ වීමක් ගැඹුරු තැන් ස්පර්ශ කිරීමක් ලෝභය දුරු කිරීමක් මේක තමයි මහත්යා මාර්ගය. ඒ මාර්ගය තමයි අපි යන්නේ. එරුවන් පැවිදිලේ සවිනාන්ත කෙරුවන් කරන්නේ කොහොමද? මේ තවත් කාර්යයක් ප්‍රශ්නයක් තියනවද? ස්වාමීන් වහන්සේ අවසරයි නම් මම පසුගිය කර්ම යර්ථය කියන්නේ විපාක ප්‍රත්‍ය යර්ථේ ප්‍රඥාක් අහන අහවර කමක් නැද්ද සාමනාව? කමක් නෑ මාත්‍යා. හොඳයි සාමනාව අපි ඇත්තටම සාමනාවගේ දේශනාවට සාන් දුන්නා. ඒ වගේම එදාදී අපි තේරුම් ගත්ත විදිහට විපාක ධර්ම කියන්නේ මම නැත්තම් විපාක සිත් විපාක චෛතසික වල දෙන චෛතසිකයන් කියවම ඊටාත්ම සෞම්‍ය ගතියක් වගේ විදිහකින් තමයි එතන පැහැදිලි වෙන්නේ. එතකොට කිතුනා ස්වාමීන් වහන්සේ දැන් අපි කටුක විපාක කියලා දැන් නිරයේ හෝ එහෙමත් නැත්නම් මනුෂ්‍ය ජීවිතයක් ගත කරනකොට නොයෙකුත් අන්දමින් කටුක විපාක ලබන අවස්ථා ගැන සිහි වුණා. එතකොට ඒක කොයි විදිහටද අපි අර සෞම්‍යයි කිව් එකත් එක්ක ගලපගන්නේ කියන ප්‍රශ්නේ මතුවන සංඥාත් ඒකට යම් කිසි දෙකින් උපකාරයක් කරන සංඥාත් තේරුවන් ගන්න. ඒකත් හැබැයි ප්‍රශ්නයක් සාන මහත්තයා. ඔබට මොකද්ද කියන්නේ කියලා මේ දැන් මම හිතන්න වෙනවා. ඒක තියෙන්නේ මෙහෙම මෙහෙමයි. මේ ඔය තියෙන්නේ ඒ අපායක තිරිසන් ලෝකයක වැඩ කරන සිත් තියෙනවා ආකාර කීපයකට පළවෙනි එක තමයි අහේතුක අහේතුක මේ සම්පීර්ණ සිත උපේක්ෂා සහගත සම්පීර්ණ සිත ඒ සම්පීර්ණ සිත තමයි ඒ ජීවිතයේ ගැට ගහලා දෙන්නේ ඉස්සර ගාම අල්ලලා දෙන්නේ ඒක විපාක සිතක් අව්‍යාකෘතයි. ඒ අව්‍යාකෘතේ තමයි ඒ ජීවිතේ භවංග වැඩි කරන්නේ. එතකොට ඒ අපි හිතමු තිරිසන් ලෝකයේ සත්වෙක් ඉන්නවයි කියලා බල්ලෙක්. ඒ තිරිසන් ලෝකයේ බල්ලා නිදාගෙන හිටියොත් පැයක්. ඒ පැයෙම තිබෙන්නේ අර මහේතුක උපේක්ෂා සාගත අහේතුක අකුසල විපාක අර අහේතුක හිත දිගට යනවා. අපායෙත් ඒ කල්ල දෙනවා. එතකොට මේ ඒ දකින්ට ලැබෙන දේවල් තිබෙනවා. මහා ගිනිදළු. ඒ ගිනිදළු දැක්කයින් පස්සේ ඇත්ත වශයෙන්ම ඒ විපාකයක් කියලා කිව්වට මහා අපේ හිත තව ඇක් ගන්න එකක් තමයි කරන්නේ. දැන් චිත්ත වීතියක් ගත්තොත් එහෙම ඒ චිත්ත වීතියේ අපාය උප්පත්තික භවංග භවංග සිතට කියන්නේ සම්පීර්ණ සිත. ආයෙත් ඊට පස්සේ සම්පීර්ණ සිත භවංග චලන උපච්ඡේද වුණා. ඊට පස්සේ ක්‍රියාසිත වැඩ කරනවා. ඇහැට දැක්කනම් එහෙම ගිනි දළුවක් ඒක පැත්තට නැමින්නා වූ හිත පංචද්වාරාවචනයි ඒ වගේම දැනගන්නා වූ හිත දැක්කොත් චක්කු විඥානයි ඒකත් විපාකයි ඊළඟට සම්පීර්ණ සම්පටිච්ඡන සම්පීර්ණ දෙකත් විපාකයි වත්තපණී ක්‍රියයි ඊට පස්සේ ඇති වෙන්නේ ඊට පස්සේ ඇති වෙන්නේ ඒකේ තිබෙන්නා වූ අර භයානකත්වයේ හැටියට දැනගන්නා වූ ක්‍රියාත්මක වෙන්නා වූ තවත් සිත් වෙනවා. ඒ කියන්නේ ජවන් සිත් වල. ඊට පස්සේ මනෝස්වාර ඇත්තට පහළ වෙන්නේ ගොඩාක්ම පහළ වෙන්නේ පටික සිත්. කටික සිත් පහළ වෙනවා මේකේ මේ අපිට එතෙන්ට ගියයින් පස්සේ අපි ඒ හැරියට මනසින් ගියයින් පස්සේ තේරෙන්නේ තවත් එතන කර්ම හැදෙනවා කියන. තවත් 아무තු විදිහකට බය ගන්නන, බිය ගන්නන කර්ම හැදෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ ඒක තමයි එතන අපි දැන් බලන්න කවුරු හරි ඇවිල්ලා අපි බය කරොත් අපි බය කරොත් එහෙම ඇත්තට මේ බය වීමේ මේ තිගැස්සීමේ බය වීමේ ස්වභාවය තමයි අපේ හිතින් හදලා දෙනවා මේ අපේ හිතින් හදලා දෙනවා මේ බය වීම නිසා තිගැස්සීම නිසා අමුතුම විදිහේ මේ අර කාර්කස රූප ස්වභාවය කාර්කස ගොරෝසු රූප ස්වභාවයක් ඒ ගොරෝසු රූප ස්වභාවය ඩක්කාලා මතුවෙනවා අපි ඒක තමයි අර කටුක විදියට විඳිනවායි කියලා කියන්නේ. ඇත්තට හදලා දෙන්නේ එතනදී සිද්ධ වෙන විපාක සිතුත් පහළ වෙනවා සියුම් ස්වභාවයෙන් ඒ වගේම තමයි ඒවා දකිනකොට බය කරන්නා වූ ජවන් පහළ වෙන්නා වූ සිතුත් පහළ වෙනවා ඒ දෙක මෙතන සිද්ධ වෙනවා. හැබැයි විපාක හැටියට කතා කරනකොට කියන්නේ කතා කරන්නේ විපාක සිත් හැටියට අව්‍යාපෘත සිත් විපාක සිත් ගැම්මක් නැතුව ඒ වගේම අනාගතයට ශක්තියක් නැතුව නිකම් මෘදුව ගලාගෙන යනවා කියන්නේ. ඒක නිසා මේ එක තැනක තියෙනවා මේ මෙන්න මෙහෙම එකක් අපායේ ඉන්න සත්වයා දුකට කැමති නෑ. අපායේ ඉන්න සත්වයා දුකට කැමති නැති බව හැබෑව. හැබැයි මැරෙන්න කැමති නෑ. එතනින් චුත වෙන්න කැමති නෑ. විරේතය ඒකේ දුකට කැමති නෑ. නමුත් ඒකෙන් අයින් වෙන්න කැමති නෑ. හේතුව එතන නිකන් හැඟෙවිච්ච ගතියක් තියෙනවා විපාකය කියන එක එයා හොඳයි කියලා නොදැනුවත් වගේ බාරගත්තා. ඒක නිසා මේ එතන ඇත්ත වශයෙන්ම රළු හිත් පහළ වෙනවා රළු හිත් පහළ වෙනවා ක්‍රියාත්මක වීම වශයෙන් අර විපාක සිත් කර තිබෙන්නා වූ ඒ නියම ස්වභාවික ගතිය තමයි අනුත්සාහික සහ සාන්ත ගතිය කියලා කියන්නේ හැබැයි ඒ අර එහෙම සාන්තගතිය කියලා කිව්වට තවත් එකක් තියෙන පරිස්සම් වෙන්න ඕන මේ මේ එතකොට හිතෙන්න පුළුවන් කෙනෙකුට එනම් අපාය ගිහිල්ලත් නා පොඩි සාන්තියක් තියෙනවායි කිය. තිරිසන් ලෝකේ පිරිත ලෝකේ ගියාන් පස්සේ සාන්තියක් තියෙනවා කියලා. මේ කියන්නේ අපි අර ලෝකේ කතා කරන සාන්තිය නිරුත්සාර මේ සාන්තිය වගේ එකක් නෙවෙයි. මේ කියන්නේ ඒ හිතවල දැඟලෙන්නේ නැතුව දිගට යන ස්වභාවයෙන් සාන්තයි කියන එකයි. නැතුව මේ අමුතු විදිහකට අර අපි කතා කරන ලෝක සාමයේ වගේ එකක් එහෙම නෙවෙයි. ගෝහන්සේ ස්වාමීන් වහන්සේ එතෙන්දී ඇත්තටම මතුනේ අර දුක්ඛ සාගත කාය විඥානය කියන එක තමයි අපසල පැත්තෙන් කයට දැනෙන වේදනාව පැත්තෙන් එක කටුල් ගැතියකුත් තේරෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම තියෙනවා. ඒකයි එතකොට ඒතුනේ මේ සෞම්‍ය කියන එක ඒ තරම්ම ඒ ඒ ඒ පිටට ගැලපෙන්නේ නැද්ද කියලා වගේ. ඒක ඇත්ත වශයෙන්ම අර හිතේ පහළ වෙන විදිය අනුව ගලුවන් පස්සේ නැත්තම් කටුගත්තේ හොඳට කටුගත්තේ කියලා තා දැන් කාය විඥාණය ඇවිල්ලා ඉබේ නිරුත්සාහික වශයෙන් පහළ වෙනවනේ. ඉතින් ඒකට ඇත්ත වශයෙන්ම තියෙනවා ඒ නිරුත්සාහ ගතිය. හැබැයි අරගේ තිබෙන්නා වූ වින්දනීය ගතිය ඉතින් විපාකයක් හැටියට කියනවා. අන්න සාමාන්‍යයෙන් එතකොට අර මේ සාමාන්‍යයෙන් කිව්ව අර ඒ දුක තිබුණාට එතනින් චුත වෙන්න කැමති නෑ වගේ කියන එක සාමාන්‍යයෙන් අපිට අපි දන්නවා දැන් යම් තැනක ප්‍රතිසන්දියක් ගත්තට පස්සේ ඒ ප්‍රතිසන්දියට ආසන්නයේදීම නිකාන්තිය භවනිකාන්තිය කියන එක ඇති වෙනවා කියලා. එතකොට ඒ භවනිකාන්තිය කියන එක දිගින් දිගටම වගේ විтин විට විтин විට ඇති වෙන ස්වરૂපයක් තියෙනවා සාමාන්‍යයෙන්. පුළුවන්. එහෙම හදට අල්ලලා තියෙන විටින් විටනේ දිගටම තියෙනවා. භවනිකාන්තයේ කියන එක ඒක හොඳට කාගෙන ගිහිල්ලා තියෙන. හැබැයි තියෙන ස්වභාවය තමයි ඒ එයාට එයාට ඒ දැන් කාම ලෝකයේ තනක් මේක ඕලාරික යම්කිසි දුක්ඛදායක ඕලාරික ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ කයක්නේ. ඒ කයට තිබෙන උපාදානය හරි සැරයි. ඒ උපාදානය නිසා එයා කැමති නැත්තේ ඒ ශරීරයට ඒ ලැබිච්ච ශරීරයට නෙවෙයි. ඒ ගොඩනගාගෙන ඒකට නෙවෙයි. ඒකට තදවල උපාදානයක් තිබෙනවා. කැමති නැත්තේ ඒකට පීඩා කරන්නා වූ වටපිටාවේ තිබෙනා වූ පරිසරයටයි වදින දේවල් වලටයි ඒ සිද්ධ වෙන දේවල් විතක ඒ ජීවිතේ නෙවෙයි. ඒක නිසා තමයි මේක මහා පුදුම විදිහේ උපාදානයක් කියලා කියන්නේ. පුදුම විදිහේ නිකාන්තයක් බැඳීමක් කියලා කියන්නේ. ඒක වරින් වර ඒක තදටම කැවිලා තියෙනවා. ස්වාමීන් අප්‍රමාණ තියෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ වහන්සේගේ කාල වේලාව සලකලා අපි අද සාකච්ඡාව මෙතකින් නිමාවටපත් කරන්න යෝජනා කරනවා. ස්වාමීන් වහන්සේ ඉතින් තවනද සිතේ වෙනුමක් ඒ වගේම මෙතන රැඳී සිටින කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත් ඒ වගේම මේ දේශනා මතුමත්සේ අසන ලබන කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත් වහන්සේට ඉතාමත්ම කෘතවේදීව පාද නමස්කාර කර සිටින ස්වාමීන් වහන්සේ අපිට මේක ඉතාමත් මහඟු අවස්ථාවක් අපි හැමදාම කියනවා වගේ අද දිනත් වහන්සේ අපිට මහත් වැදගත් වන ධර්ම කාරණා ගොඩක් මතු කරලා දුන්නා. හැමදාම ස්වාමීන් වහන්සේ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නිමා කරන වෙච්ච ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. දැයි ඉන්නත් සෑම දිනකටම සම්පූර්ණක් වේවා. අදත් අපි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාන්ත ධර්ම පුස්තකාවේ තවත් තැනක් තමයි මේ ස්පර්ශ කරේ අපේ ප්‍රමාණය. හැම එක්කෙනාම උත්සාහවත් වෙනා ඒක දැනගන්න. ඉතින් මේ ධර්මයේ කියා දීමෙන් ඒ වාගේම ප්‍රශ්න ඇසීමෙන් ධර්මයේ හෙවීමෙන් උපදවාගත්තා වූ සියලුම උසර ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් සහ බුද්ධ ආදී ආර්ය උතුමන් සේලාගේ අනන්ත පරිමාණ ගුණයන්ගේ බලයෙන් ඉතින් අපේ මේ පින්වත් කල්යාණ මිත්‍ර හැම දිනාටම සනසිල්ලක් යහපතක් වේවා තව තව ධර්මඥානෙ භාවනාඥානෙ දීප කරගන්න ලැබේවා ඒ වගේම අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝාස වේවා එතුමානි සාහිත්‍යෙන් පුතාක්කාට මේ ධර්මයේ චික්කාස වෙනවා හිතම මෙනෙහි කරනවා අවස්ථාව සලසා ගන්නවා මේ මාත්මයාටත් පෞලී සෑම දිනාටමත් සනසිල්ලක් යහපතක් වේවා සුවසේ ධර්මාර්ගයේ ගමන් කරන්ට ලැබේවා ඒ වාගේ මේ පින්වත් සිතින් ජනත මහත්මයා මේක මෙහෙවීම සිද්ධ කරලා පින්වත් මහත්මයාටත් ඒ වාගේම පෞලී සෑම දිනාටමත් මේ අසාගෙන සිටිනාම සියලු දෙනාටමත් මේ උතුම් පින් බලයෙන් සහ සුදුරස්සතු ගුණ බලයෙන් ධර්මයාන භාව බලයෙන් පුරජාන කාංශික ਸਰවජතක් ඥානස්භාව බලයෙන් යහපතක්ම සනසිල්පක්ම සුවයක්ම වේවා සියලුම ප්‍රාර්ථනා අදිෂ්ඨාන අපේක්ෂා දුක්වක්නවාගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ග මාර්ගයේ කියන ධර්මයේ ගමක් කොට කෙලවර අමා මහ නිවන සැනසීම ලැබේවා නිවන් පිණිස මෙහි කුසල් මේ බණ ඇසීමේ පින ඒ කාන්තිම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරන සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං සීලවන්තං ගුණවන්තං මුක්තං විඥානමයාලත් පස්සේ පස්සේ රාජපුත්තාදි තේරාන අක්කටවත් සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමමහං සාදු සාදු සාදු සියලු දෙනාටම සබන් සරණයි නාම සරණයි